අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූප දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාදු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝගෝ භවෝගෝ දිඨෝගෝ අවිජ්ජාෝගෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පිඥාත්නි අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ ප්‍රහාණ කලීතු ධර්ම වශයෙන් පින්නන මේ කාරණා හතරයි අපේ මේ වැඩමුළුවට මාතෘකාව සිටියාගත්තේ. ඊට පස්සේ අපි දවසින් දවස ඒ අදාළ පහත පහතව්‍ය ධර්ම අතර විස්තරකට විචරණ එනකොට අපි පළවෙනි කාම ඕගය ඊගාට තියෙන භව ඕගය විස්තර කරලා අපි ඊයේ බැලුවා ඒ දැනුම මතින් අපේ තියෙන භාවනා අත්දැකීම් මතින් මොකද්ද මේ දිත්තෝගේ කියලා කියන්නේ? ඉතින් ඒ දිත්‍ති කියන වචනේ දිගේ තමයි දිත්තෝගේ අපි තේරුම් ගන්න උත්සාහ කළේ. ඒකින් ඒ නිසා කාට හරි දිස් දෘෂ්ටිය වෙනකොට සම්මෝහය තියෙනවා. දෘෂ්ටි කියන්නේ හොඳ දැක්ම සම්මෝහය කියලා කියන්නේ පටලවිල්ල. කම්ම සම්මෝහය තියෙනවනම් කම්මසගත ඥාන සම්මා දිට්ඨිය වෙනකොට එයා ඉතින් කවදාකවත් තමන් කරන දෙයක් වග වෙන්නේ කායික වාචසික මානසික වශයෙන් හිතන මේ අවස්ථාවේ වාසිය මට ලැබෙයි. ඒතෙන් කවුරු හරි මට සලකා බලාවි කියලා මේ තමන් කරන දේ මම ආපහු වෙන්නේ කියන කවදාකවත් හිතන්නේ නැහැ. ඒ නිසා ඒකේ නා රහසෙන් බව කරලා ප්‍රසිද්ධියේ උත්තර බලාපොරොත්තු වෙනවා. ඒ ඒකවල දිගින් දිගටම කදාකත් අවශ්‍ය කරන දේ ලැබෙන්නේ නැහැ. මොකද කම්ම සම්මෝහයේ අර්ථය නිසා කවදාකවත් මේ හේතු මෙහෙකයි ඒ හේතු නිසා මේ ඵලය ලැබෙනවා කියලා හිතන්නේ. එයා හිතන්නේ මේ වැසවලහක දෙයියෝ මට විරුද්ධව කටයුතු කරනවා. එහෙම නැත්නම් ඉත්තු ගුණේ මට විරුද්ධයි. නැත්නම් ගන්න ආහාර මට අපත්‍ය වෙනවා. අසල්වැසියෝ මෛත්‍රික ඊදිසියයි. නැත්නම් අපේ පවුලේ අයත් මෛත්‍රික තරහයි. නැත්නම් පවුලේ වට හරියට ආදරේ ආදි වශයෙන් ගොඩාක් දේවල් මේක හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි ඉතින් සාමාන්‍ය ස්වභාවේ. නමුත් ඒ කියන්නේ අර කම්ම සම්මෝහයේ තියෙන කෙනා ඉතින් හැම වෙලාවෙම මේ කර්ම ශක්තිය මගේ වාසයට හිටී කියලා හිතනවා. හැබැයි ඒකත් එක්ක උරදලේකුත් යනවා. කම්ම සම්මෝහය නිසා කම්මේ පුදුසුලු කොට සලකනවා. කලකලා කොච්චර අකුසල් කම සම්මෝහිංසා කරනවාද කියලා දන්නේ. ඒ නිසා ප්‍රධානම අකුසලේ තමයි ඒක දන්නේ නැතිකම. ඒ නිසා අපි මේ බණ භාවනා කරන්න ආපුවම අපිට බයක් ඇති වෙනවා නේ. ගෙවල් දොරවල් ඉඳන් අපි මේ මොනවද කරන්නේ කියලා. ඉතින් උඟ දෙනෙක් ඒ බය නරකට තියාගන්න. නමුත් ඊට උඟක් භයානකයි ඒක ගැන දන්නේ නැතුව තකතිරු තාලෙට පරණම වැඩ කරගෙන යන එක. නිසා කොයි වෙලාවක සංසාරේ අපි භාවනා කරගෙන යනකොට තීරෙනවා කල කල දේ පළපළ දේ. අය වෙන මොනම දෙයක් අත්තත් නැහැ. ඒකම තමයි බලපාන්නේ. ඒක නිසා දැන් නම් අපි මේ தත්ත්වේ ඉන්නවා. අපිට මේටි හොඳ තැනකට යන්න ඕනේ නම් දැන්වත් මේ කය වචන දෙක පොඩ්ඩක් හික්මව ගන්න. සීලාචාර කරගන්න, ශිෂ්ට සම්පන්න කරගන්න, සීතල කරගන්න, හැදියාවක් ඇති කරගන්න ඕනේ කියලා කම්ම සම්මෝහය නැති වෙච්ච දවසක හැදෙන්න පටන් ගන්නවා. ඒක තමයි කම්මස්කත ඥාන සමාධිත්‍ය තියෙන කෙනාට සදාචාරාත්මක වගවීමක් වෙනවා. මම මේකට වග වෙන්න ඕනේ මම මොනවා හිතුවත් මොනවා කතා කරත් මොනවා ක්‍රියා කරත් ඒ අනෝ කටයුතු සිද්ධ වෙනවා. දන්නේ නැහැ කියලා දෙයක් නැහැ. කම්ම සම්භවේ තියෙනව නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ලෝකේ වැඩි හරියක් ආගම් වල කර්ම පිළිගන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි ඒ ආගම් වලට යන්න මොකද ඒකේ තියෙන්නේ ලෝකේ තියෙන සැප විඳින්න. පුළුවන් තරම් සැප විඳින්න ප්‍රශ්නයක් නැහැ. අද ලංකාවේ තියෙන සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයේම කම්ම සම්මෝහයේ තියෙන අධ්‍යාපන ක්‍රමය. කිසිම තැනක මේ දහම් පාසලේ ඇර කිසිම තැනක මේක උගන්වන්නේ නැහැ නිසා මුළු પરම්පරාවම ගිහිල්ලා තියෙන්නේ කම්ම සම්මෝහයෙන්. කර්මය ඕන්නේ අධ්‍යාපන ලැබුණොත් ඔක්කොම ලබන්න පුළුවන්. කර්මය ඕන්නේ හොඳ රසාවක් වම්මුණොත් පගා ගහලා හරි කහගැරවණු කම්පාවේ ලැබුවොත් එච්චරයි. සුදුසුකම් ඕනෙත් නැහැ. ඉතින් ඒ සමාජයක් යන්නේ ඒ නිසා කෙනෙකුට හිතා ගන්න අමාරුයි. මේ මෙච්චර මේ ලෝකේ ඔක්කොමලා පිටකොට යනවා නම් මං විතරක් මොකට මේ කම්ම සම්මෝහයක් කරේ තියාගෙන මං විතරක් මොකට මේ සිල්පද රැකගෙන පිලංගු ගහගෙන ඉර කරගෙන ඉන්නේ කියලා ඒ ඒ ලෝකයක් තියෙනවා. ඒ නිසා කෙනෙකුට ගහපා දෙලක් කියන්න අමාරුයි. කියන්න ඕන කමක් ඇතුවට නෙවෙයි කියන්න අමාරුයි. නමුත් කම්මසගත ඥාන සම්මාදිටිය අපේ කරන තීරණ කවුරු මොන જાති කෙරුවත් අන්තිමට විඳවන්න වෙන්නේ මට ඒක නිසා මම වග වෙන්න ඕන කියලා ලෝකේ ඔක්කොම කම්ම සම්මෝහේ හිටියත් මෙයා කම්මසගත ඥාන සම්මාදිටිය ගරු කරන අතර එහෙම ගරු කරන අය ආශ්‍රය කරන පටන් ගන්නවා ඊට පස්සේ අර තීරණ පටන් අර ගන්නවා ඒ කෙරුවට හරියන්නේ නැහැ වැඩේ අර පරණ කර්ම දිගටම බලපානවා ඒක නිසා කම්ම සම්මෝහේ දුරං කරලා කම්මසගත ඥාන සම්මාදිටිය කටයුතු කරත් අසාධාරණ දෙයක් වෙන්න පුළුවන්. එහෙම කටයුතු කරනකොට යාට හිතුනොත් මේ කම්ම සම්මෝහය නිසා මට අඩු ගන්න මැරෙනකොට සතුටින් මැරෙන්න පුළුවන් අඩු ගන්න සීලයක් ඉතුරු වෙනවා. ඉන්දිය සංවරයක් ඉතුරු වෙනවා. ඒ තිබුණට වඩා හොඳ බයලජ්ජාවක් ඉතුරු වෙනවා කියලා ඒ සතුට තියෙනවා. නමුත් ඉන්න පරිසරේ කොයි වෙලාවෙ මගේ සීල කැඩෙයි කියලා කියන්න බෑ. මොකද මුළු පරිසරෙම හැදිලා තියෙන්නේ ශිල්පද කඩන්නන්ගේ සමිති සමාගම් වලින්. ඒ නිසා යාට තේරෙනවා මම දැන් සීලය රැක්කත් නමුත් මේක තව ටිකක් තහවුරු කරන්න නම් කය වචන දෙක විතරක් ඉක්මවලා බෑ හිත හික්මවන්න ඕනේ කියලා එතන තමයි භාවනාව අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය වෙනුවට සමත සම්මාදිට්ඨිය කියලා ඊළ සම්මාදිට්ඨිය පේන්න පටන් ගන්නවා. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය පිළිඅරගෙන සදාචාර වෙtti හැදිච්ච අතර අය අතර සමහරව බොහොම ජයට ඒ කටයුත්ත කරනවා මොකද ඒගොල්ලෝ වරින් වර භාවනා කරනවා භාවනා කළා හිත හදනවා හිත හදපු නිසා කාය වචන දෙක අරගත්ත වගවීම පොරොන්දුව රකින්න ලේසි ඒ නිසා ඒකට ගියාට පස්සේ දැන් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තිබුණ ආනිසංසෝලින් සමත සම්මාදිට්ඨිය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඒකට වෙනමම ක්‍රියාවලියක් කරන්න නැත්නම් සිල් රැක්කට සීල ක්‍රියාවලියෙන් සමාධි ආනිසංස ලැබෙන්නේ කොච්චර සිල්ලක්වත් ඒ සීලයට අදාළ ආනිසංස විතරයි ලැබෙන්නේ. ඒ නිසා ඒ එහාට යන්නේ නිසා ආදියටම සම්මාදිට්ඨියේ ගතියක් තමයි දන් දුන්නට සීලානිසංස ලැබෙන්නේ දන් සිල් දෙකම කෙරුවත් සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමාධි ආනිසංස සඳහා කොන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අහගන්න වෙනවා. කොහොමද මේ නීවරණ ටික නැති කරගන්නේ? කොහොමද මේ රූප කර්මස්ථානයක් හෝ මොකක් හරි කර්මස්ථානයක් ඉදිරිපත් කරන කරන්න කියලා. ඒකෝට අර මෙතෙක් කල් අපි දැනගත්ත දේවල් මොනම වටිනාකමක්වත් නැහැ. අලුත්ම දෙයක් ආධුනිකෙක් වායි ගිහිලා ඒ සම් මේ සමත සම්මාදිට්ඨිය තේරුම් ගන්න වෙනවා. ඒකට අර හික්මීම නෙවෙයි දැන් කරන්න තියෙන්නේ. අර හික්මීම මතින්, කය වචන දෙක හික්මීම මතින් හිත හික්මවන කීකරු කරගන්න, ආම්බාම් කරගන්න වැඩක් සිද්ධ කරන්න වෙච්චාම කවදා හෝ ඒකේ සාර්ථක වෙච්ච කෙනා යම් ප්‍රමාණයකට අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් වෙච්ච එකනට තේරෙනවා සමාධි භාවනා කෙරුවට සමත සම්මාදිටියට ගිය ඵලියට ඔක්කොටම හරියන්නේ නැහැ. සමූහයක් ඇවිල්ලා වාඩි වුණාට එක්කෙනෙකුට දෙනකොට හරියනවා. කොහොම හරි හරියන මිනිසුත් ඉන්නවා. වර්ධින මිනිසුත් ඉන්නවා. උත්සාහ කරන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. කොහොම කර කර උත්සාහ කර ඉන්නකොට මේ යම් හේයකින් මේ භාවනා සීලයක ඉඳගෙන සමාධිය වඩන කෙනාට සමාධිය හරි ගියොත් එයාට ලැබෙන ආනිසංස වලින් ඒවට කියන්නේ ලැබෙන ආනිසංස කියන්නේ නිර්ආමිෂ සුඛය කියලා කියනවා. අරකට කියන්නේ ආමිෂ සුඛය කාමයට හම්බෙන දෙයට කියන ආමිෂ සුඛය. මේක නිර්ආමිෂ සුඛයක්. එදාට තේරෙන්න පටන් ගන්නවා මිනිස්සෙක් වෙන්න නම් මේ නිර්ආමිෂ සුඛේ තේරුම් ගන්න ඕනේ නැත්නම් අමනයි. තිරිසං කොච්චර ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බුණත් ඒ ගත කරන ජීවිතයේ අන්ධකාර ජීවිතයක්. නමුත් ලෝකේ ඉන්න උගා දක්ෂ ලාභ සත්කාර සම්මාන වලින් පිටිච්ච ලක්ෂයකට එක්කෙනෙකුට සමත සමාධිය නෑ. ওই ලෝකේ පාලනය කරන නායකම් අරගෙන ව්‍යවස්ථා හදාන කටයුතු කරන කිසිම කෙනෙකුට නෑ. නමුත් මේ කෙනාට තේරෙනවා මේ මිනිස්සු ඔය කොච්චර ලාභ සත්කාර සම්මාන සිලෝක අරගෙන හිටියත් නිතරම අසහනෙන් ගත කරන්නේ. නිතරම අතතියෙන් ගත කරන්නේ. ඒක නැති කරන්න එක්ක බොන්න ඕනේ. එහෙම නැත්නම් ස්ත්‍රී දූර්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් සූදු කෙලින්න ඕනේ. මොනවා හරි එකක් කරන්න ඕනේ මේ අර හිතේ තියෙන 10 නතර කරන්න. මේ කියන එක නාට එහෙම 10ක් ඉන්නෙත් නැහැ. අරතරන් නායකයන් තත් තත් දාන්නමාන්නත් නැහැ. දැනුමත් නැහැ. නමුත් ආතතිය නැහැ. හිතේ අසහනෙ නැහැ. සාමාන්‍ය පොළොවේ ජීවත් වෙන මිනිසෙක් බාටපත් වෙන්න පුළුවන්. නමුත් මේ කෙනාට මේ සමත භාවනාවක් කරලා ඩිංගිතකරේක හරිය කෙනාට අර කාමයේදී ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනකොට ඒ කෙනාට මාන්නේ වැඩෙනවා වගේ මේ සමත සමාධිය හරිය කෙනාටත් සක්කාය දිට්ඨිය වැඩෙන්න ඉඩ තියෙනවා මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා ඒ ඒ ලැබිච්ච සමාධියට චිත්ත භාවනාවෙන් ලැබෙන ඒ සමත භාවනාවෙන් ලැබෙන ඒ සමාධියට ආස කරන ගතියක් තියෙනවා. ඉතින් එතෙන්දී ආයක දැනගෙන ගියේ නැත්නම් මේ වැඩෙන සමාධිය හොඳයි ආයාසයෙන් තමයි වඩාගන්නේ. නමුත් මේ වඩන දෙයට මේ නිර්ාමිෂව වඩන දෙයට ආසාවක් ඇති වෙනවා. ඊ ආසාවත් අර කාම ආසාවම වගේ. ඒකත් භයානක තැනකට යොමු කරවන්න පුළුවන්. ඒ නිසා මේ කාමයේදී ජයග්‍රහණයක් ලබනවා කියන එකත් ලේසි නෑ. යමක මම හම්බ කරනවා කියන එක ලේසි නෑ, ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ, සමාජයේ නමක් ඇති කර ගන්නවා කියන එක ලේසි නෑ. ඒකත් ඒකට කැප කරලා ලබා ගන්නා වූ මේ සමත ධානයක් වේවා, සමත භාවනාවක් වේවා, සමාධියක් වේවා. ඒකත් ලබා ගන්න අමාරුයි. ලබා ගන්න හැම කෙනාටම ඒක පිළිබඳව ආදීනව වැටහෙන ගතිය, ඒක නපුර වැටහෙන ගතිය නෑ. ඒ නිසා ඒකට කියන්න වෙනවා. ඔතෙන්ද ගිහිල්ලා කාමයේ යම් ආකාරයකින් අතහැරලා විවේකයක් ලබා ගත්ත දෙයකට අපි කාය විවේකය කියනවා. ඊට පස්සේ මේ සමාධි භාවනාවක් කරලා යම් චිත්ත විවේකයක් ලබා ගන්නවා අපි. කාය විවේකෙ පිට ඔක්කොම චිත්ත විවේක ලැබෙන්නේ ලබා ගත්තට පස්සේ මේ චිත්ත විවේකයේ තුල උපදී හට ගන්න ඉඩ තියෙනවා. මේක මේ සමාධිය මගේ මේක මමය මේක මගේ ආත්මය කියලා. ඒ නිසා කාමයේ ඇතරියා වගේ මේ ලැබෙන චිත්ත භාවනාවේ ලැබෙන මේ සමාධියට ඇති වෙන්න පුළුවන් මම මාගේ කියන අයිතිවාසිකම් කියන එක දිහා බලන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම කුශාග්‍ර බුද්ධිමත් හොඳටම තමන් ගැන විවේචනයෙන් බලන හොඳටම ශද්ධාව තියෙන කෙනෙකුට පමණයි නැත්තම් උඟ දෙනකොට ඇති වෙන අර සමාධියට ආසයි තිච්චහම හරි විකාර ගමනක් යනවා මේ කියන්නේ දැන් සිල්වතෙක් මෙයා ඒ වගේ මෙයා සමාධි අම්මට්ටමකට වඩන ලද කෙනෙක් ඉතින් ਸਰවචනාංශයේ සප්පුරුෂ සූත්‍රයේ විස්තර කරනවා සුත්තිමෙන්ද හරිය විස්තර කරනවා මේ කෙනා ප්‍රථම ධානයේ ලාභියෙක් දැයි. ඉතින් මේ ප්‍රථම ධානයේ ලාභියා අනිත් තමන් එක භාවනා කරන අයට කියනවා අනේ මේ කට්ටිය කවුරු භාවනා කරුවත් මේගොල්ලන්ට ප්‍රථම ධානය ලැබිලා නැහනේ. දැන් මං විතරයි මේක ලැබලා තියෙන්නේ. ඒ නිසා මම උසස්. අනික් අය මට වැඩිය පහත්. කියලා අර ලැබිච්ච ප්‍රථම ධානයේ ඉස්සරහින් තියාන මේ මම උසස් කරගෙන අනුන් අය පහත් කරගෙන මා විශාල සමාජ පරතරයක් ඇති කරගෙන මහා අවුලක් ඇති කරනවා. ඒක ඔය සමත භාවනා කරන තැන්වල මම ටික කාලයක් ඉඳලා තියෙනවා පුදුමාකාර නයි හැපි නියෝවා. එක එක එක එකනාගේ මේ Tamange මට්ටම් මේ භාවනාවේ ලැබිච්ච දේවල් අරගෙන අනික් කට්ටියට සලකන හැටි බලනකොට මේ දෙමළෙක් සිංහලෙක් එකතු වෙලා කඩුවක් කරගෙන ගහනවා ගන්නවා වගේ අර ඇති වෙච්ච මේ ධානය මුල් කරගෙන මේ තමන් උසස් අත්තානුකම්සේති පරංවම්බේ හිටි අනු පහත් කළ සලකගෙන ඒ බණ භාවනා කරලා ධානයක් නොලැබෙච්ච අය නිකන් නරපණු ඒගොල්ලෝ තිරිසන්නු මම විතරයි මම තමයි මේ ඔක්කොම කරගත්තේ කියලා බුදුසහන් වහන්සේ ඒ සීලවන්ත ප්‍රථම ධානීලාභියාට අසත්පුරුෂයයි කියලා කියනවා සීලවන්ත ධානලාභී අසත්පුරුෂයයි කියලා කියනවා ඒ මොකද මේ ලැබිච්ච මේ සමාධිය සමාධිය මේ ධානය තරම් නෑ කටුසය කරේ රත්තරම් බැඳා වගේ ඒකමයි කියපා. ඊට පස්සේ ආය ගමනක් නෑ. ඒකම උපාදාන කරගෙන උපදි කරගෙන ඉන්න තැන හැම තැනම අවුල්. ඉතින් මේම තියෙද්දි මේ කෙනාගේ දෙවෙනි ධ්‍යාන ලැබීම මේකෙම බාධා වෙනවා. ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න ඇති කරගන්න. යම් කිසි කෙනෙක් හිතමු මේ දෙවෙනි පළවෙනි ධ්‍යානයේ ආනිසංස ආදීනව නිස්සරණ මේක හොඳ මේක නරක මේකෙන් ගැලවීම ගැන කල්පනා කරලා දෙවෙනි ධ්‍යානය උපයාගත්තයි කියලා. එතකොට යාට පේනවා අත පළවෙනි ධ්‍යාන ලැබු කට්ටිය නම් සෑයෙන ගානක් ඉනවා දෙවෙනි ධ්‍යාන ලැබෙයි මං විතරයි. කියලා ලබා ගන්නලද දෙවෙනි ධ්‍යානය මුල් කරගෙන අත්තානුක්කං සීටි පරමම් බෙහෙටි. මම උසස් අනික අය පහත් කියලා ඒකම ප්‍රශ්නයක් කරගන්න. එතකොට බුදුරජාණන් කියන මේ සීලවන්ත වූ දෙවනි ධ්‍යානලාභී අසත්පුරුෂයයි කිය. වෙනම උපාධි නාමයක් දෙනවා යාට. දිගින් දිගට දිගින් දිගට රූප ධ්‍යාන අරූප ධ්‍යාන අට දක්වම බුදුරජාණන්සේ දිගින් දිගටම කියනවා යම් වෙලාවක මේ මිනිස්සයා මම දැන් දෙවනි ධ්‍යානෙ ලැබුවයි කියලා එකන මඤ්ඤණා කරන්න ගියොත් ප්‍රපංච කරන්න ගියොත් යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මේ ධානයේ ඉන්නකොට හෝ වේවා ධානයෙන් බැස නැගිටලාවට පස්සේ හෝ වේවා අනේ මට විතරයි මේ දෙවෙනි ධානය හම්බුනේ ඒ නිසා මම කොහොමටත් උසස් අනික් කට්ටිය මේ ඒ වගේ දක්ෂ කට්ටිය නෙවෙයි කියලා මඤ්ඤණා කරනවායි කියනවා තණ්හාමාන දිට්ඨි සහිතව හිතනවා ඊට පස්සේ ඒකෙන් ගොඩාක් ප්‍රපංච කරනවා වාග් බහුල්‍යයට ලක් වෙනවා කෙලතොළු වෙනවා කතා කරන්න පටන් අර ගන්නවා ඒ කරන හැම වෙලාවෙම ධානයෙන් පිළිදෙනවා යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා ඒ ඒ කතා නිසා ඒ ඒ හිතවිලි නිසා ඒ ඒ ක්‍රියා නිසා එයා ඒ දැමෙන ධ්‍යානෙම පිරෙන පටන් ගන්නවා. ඉතින් මේක යනවා සාමාන්‍යයෙන් රූප ධ්‍යාන හතර අරූප ධ්‍යාන හතර දක්වම අර ලැබිච්ච රූප ධ්‍යාන වේවා අරූප ධ්‍යාන වේවා දිගටෝම අපේ සිංහල ගම් භාෂාවෙන් කියනවනම් කටුසය කරේ රත්තරන් බැඳා වගේ. මේ ලැබිච්ච දේ දරන්න බෑ. ඉතින් මහා විකාර ප්‍රශ්න ඇති කරගන්න. හැබැයි තෝන පිං ඇති කෙනෙක් මේ කියන්නේ දන් දීලා තියෙනවා මෙයා සීල රැකලා තියෙනවා මෙයා සමාධිය හරිය ගිහිලා තියෙනවා මෙයා ලැබිච්ච සමාධි භාවනාවේ ඵල එහෙම නැත්නම් ඒ ධානාංග හෝ ධාන ගුණ කියා පාණ්ඩයම නිසා තණ්හා වැඩි කරන්න උදව් කරගන්න නිසා මාන්න වැඩි කරගන්න උදව් කරන නිසා මම යවුසස් කරගන්න කටයුතු කරන නිසා සරුවචනාංශයට මේ අසත්පුරුෂ නාමයේ දෙන්න වෙනවා මෙහා මේ විහිං ඒක විනාශ කර ගන්නවා නැත්නම් ඒකට තරම් නොවන විදිහට කටයුතු කරනවා කියන්නේ. ඉතින් ඒ භව තේරුම් ගන්න එක එක වාක්‍යයක එක එක ඡේදයක ਸਰවචන්සේ සඳහන් කරලා තිනවා එයා සත්පුරුෂයා නම් ඇත්ත තමයි මම ලොකු කැපකිරීමක් කරලා ගිහි ගියත ඇරියා. ඊටසේ ලොකු ව්‍යාපාරයක් කරලා නීවරණ ටික අයින් කරලා මම ධ්‍යාන උන ලබා ගත්තා. දැන් මම දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ වශයෙන් ලබනවා. මම මේක උදව් කරගෙන කෙලස් කපන තැනට මාර්ගාංග දක්වා ගෙනියන තැනට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන තැනට බොජ්ජංග වඩන තැනට කටයුතු කරනවා මිසක් මේක කෑ කහව ඇවිද ඇවිද කට කනුත් කී කියා කරන්න යනවා වෙනුවට ඒකම අනන්තරං කරීත්වා එයම ඒ දණ්ඩක් කරගෙන ඉදිරියට යන්න හදන එක්කනට විපස්සනා සම්මාදිට්ඨිය අවශ්‍යයි තේරුම් ගන්න මේ ලබන සමාධිය වුණත් විපස්සනා සමාධියට නැත්නම් එයා කටුස්සය කරේ රත්තරම් බැඳා වගේ මේක කිය කියා විදිනවා. ඒකට ඊට උඩ එක්කනට තේරෙනවා මේ මනුස්සයාට මේ මේ මේ தත්ත්වේ ලැබුණාට තරම් ඒකට තරම්ම හැසිරෙන්න දන්නේ නැහැ. නමුත් එයාට ඒක හැසිරෙන්න ඕනේ නම් ඒ කම්මසගතා ඥාන සම්මාදිට්ඨි පාඩම් පොතේ ඒ පාඩම නැහැ. සමත සම්මාදිට්ඨි පාඩම් පොතේ ඒක නැහැ. විපස්සනා සම්මාදිට්ඨි පාඩම් පොත කියවන්න වෙනවා. එතකොට එයාට මේ නාම රූප ධර්ම පිළිබඳව සහ හේතුඵල ධර්ම පිළිබඳව යථාබෝධයක් ඇති වෙනවා කවුරු භාවනා කරුවත් මෙතෙන්ට આવොත් මේක ලැබෙනවා මේක මට හම්බෙච්ච එකක් නෙවෙයි හේතුඵල ධර්මයක් මෙතන තියෙන හේතු සම්පාදනය කරුවොත් ඵල ලැබෙනවා ලැබිච්ච ඵලය මම කියාගත්තොත් එයා හේතුඵල ධර්මයට පයින් ගැවුව වෙනවා ආන්නේ විදිහට මේ වෙන දේ අතර තියෙන නාම රූප සම්බන්ධතාවය හේතුඵල සම්බන්ධතාවය යම් කිසි කෙනෙකුට භාවනාවේදී ලැබෙනවා නම් ඒකට සමානට ditthi විසුද්ධිය කියන නම සත්ත්ව විසුද්ධිය වල ditthi විසුද්ධිය කියන නම තේරෙනවා. ඒ ඒ ditthi විසුද්ධිය ලැබුණා කියලා කියන්නේ රහත් වෙන්න තරම් ditthi සුද්ධ වෙලා නැහැ. නමුත් තමයි මේ ගමනේදී හැම වෙලාවෙම නිහතමානී වෙන්න ඕන බව, නිර්හංකාර වෙන්න ඕන බව, අහිංසක වෙන්න ඕන බව. එහෙම නැති කෙනාට කවදාකවත් මේ හේතුඵල ධර්මයක් තේරෙන්නේ නැති බව, නාම රූප පිළිබඳව ප්‍රත්‍ය තේරුම් ගන්න බැරි බව බුදුචානන්සෙත්ති වචනයක් පාවිච්චි කරන ධම්මට්ඨිති කියලා වචනයක් පාවිච්චි කරනවා ඔය සංයුතනිකායේ සූත්‍රයක එයාට ඒ කියන්නේ ලැබෙන ලැබෙන සමාධිය මාන්නෙට තෘෂ්ණාවට රාග ආශාවට හේතු වෙච්ච එකනට ලැබුණට ඒකෙන් කිසිම පදනමක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙන කෙනාට, ලැබෙන්න ලැබෙන්න අහිංසක වෙන කෙනාට ඒ කෙනාට හම් වෙනවා ධර්මමය පදනමක් ධර්මයේ ස්ථිතියක් ලැබෙනවා ධම්මත්‍ත්‍ටි කියලා. ඒක සමහර විටක කියනවා ඒක භවනා ජීවිතයේ මේ තාම තරුණ කෙනෙක් මේ යන්තම් යන්තම් ගොඩ ගහගෙන යන කෙනෙක්. හදාරන ශිෂ්‍යෙක්. මේ ධම්මත්‍ත්‍ටි ඥානෙ ලැබුණා නම් යා චූලසෝතාපන්න මට්ටමක් අද කතා කරනවා. යාට සෝවාන් නොවුනට සෝවාන් වීමට අවශ්‍ය කරන ගුණ ටික තියෙනවා. සීලය තියෙනවා දැන්. ඊට සමාධිය තියෙනවා. මේ සීල සමාධිය පිළිබඳව ආඩම්බර වෙන්න එපා කියන දැනුම තියෙනවා. මේක මේ මාන්නෙට ගන්න එපා. මේක මම කියා ගන්න යන්න එපා. මේක තණ්හා කරන්න එපා කියන දැනුම තියෙනවනම් යාට චුල්ලසෝතාපන්න කියලා කියනවා ලද්ද පතිච්චිතෝ මේ ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් ලැබිච්ච කෙනෙක් කියලා කියනවා. මේ ශාසනයේ හවුහරණක් ලැබිච්ච කෙනෙක්. එහෙම නැතුව කොච්චර සීල තිබුණත් කොච්චර සමාධිය තිබුණත් ඒක කියාපාන අන්ධහර පාන කෙනාට ඒකම කඩුව කිල්ල කෙනෙකුට වගේ. එහෙම නැත්නම් දැලිපියක් අතර ගත්ත රිල වෙකට වගේ කපා ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ පාඩම හම්බ වෙයි කියලා හිතනද ගුරුවරයෙක් නැතුව භාවනා කරන කෙනෙකුට. කොච්චර භාවනා කරත් ඒ ලැබෙන භාවනාවේ ಗುಣ ටික ඉදිරියට යන්න නම් එන්න එන්න නිහතමානී වෙන්න එන්නේ එන්නේ අහිංසක වෙන්න ඕනේ. කිරිවදින ගොයන් කරල එන්නේ එන්නේ පොළොවට බර වෙන්න ආසේ. උඩට නැමෙන උණගහ දැල්ල පල්ලයට හරවා ගන්න ආසේ. යෝග ජීවිතය උතරින් එහාට ගෙනිනවා කියන එක ලේසි නෑ. මේ ගිහි ජීවිතේ භාවනාවේ පුදුමාකාර අඟ උස්සන ගතියක් තියෙනවා. අන්ධහැර බාන ගතියක් තියෙනවා. ඉතින් ලබන ලබන එක එතන එතන නාස්ති කරගන්න. අමාරුවෙන් ලබන්නේ. නමුත් මේ කට පරිසම් කරගන්න බැරි නිසා. කවුරුත් කවුරුත් එක්ක ඉන්නකොට ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න දන්නේ නැති නිසා මණ්ඩහර පාන්න යනවා. ඒක මේ ඥාන පිටින් ભેදයක් නෑ. පැවිදි උපවිදි ભેදයක් නෑ. ඒ මොකද ගුරු පරකුරක නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. ගුරුරෙක් එක්ක හිටියානම් කෙනා ඔබ පැහැින් නැද පොඩ්ඩක් පැත්තකට යන් කියලා එයා පස්සට දානවා. ඉතින් ඒ ශිෂ්‍යයා හිතන්නේ මගේ ගුරුවරයා මට ඉරිසියයි. මට මේ ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මට දුන්නා නම් මම මේ ඔලිම්පික් ගහනවනේ මේ වෙලාවේ කියලා ඊතර ගැම්මක් එනවා. නමුත් හරියට කෙට වෙච්ච කෙල්ලෙක් කුල ගෙදරක වැවුණා නම් හැදුනා නම් පුරුෂාන්තරයට යවන්නේ නැහැ. වැඩි විපත් වෙච්ච කෙල්ලෙක් පුරුෂාන්තරයට යවන්නේ නැහැ කුල ගෙදරක වැවුණා නම්. වීදි දරුවෝ බලන්න අම්මා අප්පා නැහැ. වැඩි විපත් වෙච්ච ගමන් පුරුෂාන්තරයට යනවා. හම්බ වෙයිද පුරුෂාන්තරයට ගියාට පස්සේ ඉස්ත්‍රියාවට කුල ගෞරවයක්. ඒ වගේ භාවනා කරනකොට ඒ ලැබෙන ටික ලැබෙන කුළු ලැබෙනකොට තාමත් ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ ඒ ගුරු පරපරට සලකගෙන අරසාවක් ලැබෙනවනම් කුලකාන්ත කුලගේක හැදිච්ච කුලකාන්තාවක් වෙන්න පුළුවන්. එහෙම නැතුව වැඩිවියපත් වෙච්ච ගමන් පුරුසාන්තරට ගිය කෙනෙකුට වෙන්නේ කිසිසේත්ම දන්නේ නැති පෞල් ජීවිතයකට යන්න වෙනවා. එහෙම නැත්නම් අවජාතක දරුවන්ට අම්මා වෙන්න වෙනවා. ඇඟ ලෑස්ති නැහැ තව වැඩේට. බුදුමාකාර දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙතනදී මේ තියෙන විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ඒක මේ ඉතිහාස පොතේ හෝ භූගෝල පොතේ හෝ රසායන විද්‍යාව පොතේ හෝ භෞතික විද්‍යාව පොතේ කවදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. අපි ඔය දරුවන්ට අපි කොච්චර දරුවන්ට නම් හැබැයි වෙලා තියෙන උන්ට සමතෙවත් නැහෙනේ. උන්ට දියා උන්ගේ අම්මට අප්පටවත් නැහෙනේ. ඒ නිසා මේ බාහත්‍රකව කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මොනතරම් දක්ෂ වුණත් මෙතෙන් ආවට පස්සේ මෙයා ඒ ආගම ධර්මයේ තියෙන සදාචාරයේ ගුරුකුල වාද තීරුම් අරගෙන පුළුවන් තරම් ආරස්සා වෙනවා කියන එක මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා අපේ අපවත් වෙච්ච ලොකු ශාංශ මන් දැකපු නිසා මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා බුරුවේ පණ්ඩිත ශාංශ මන් දැකලා තියෙන නිසා ඒ තරම් ගුණවත්, ඒ තරම් සිල්වන්ත, ඒ තරම් දැනුම තියෙන කවුරක්වත් නැහැ. කවදාවත් කිසිම දවසක අඳුරයක් නැහැ. වෙත පැමිණිච්ච එක්කනට හොඳ ගුණ බලලා කියලා දෙනවා මිසක් කවදාකවත් අඳුරේ නැහැ. හිතා ගන්න බෑ මේ කෑ ගහන මිනිස්සු දිහා බලනකොට ලෝකේ කිසිම ගුණයක් නැතුව අඳුරපා. ඊව ගැන වචනයක් කතා කරන්නේත් නැහැ. වෙත පැමිණිච්ච කෙනත් බලන්න හොඳට තෝරලා බලලා මෙයාට හරියයි කියලා හිතනවා නම් කියලා දෙනවා. එහෙම කියලා දෙන්න පැනලා දෙන්න උවමනාවකුත් නැහැ. ඉතින් ඒ දිහා බලනකොට තමන් ළඟ තියෙන ගුණවලට වැඩිය ඒ දෙන්නගේම චරිතය මම දැකලා තියෙන ඉච්චරයි. මේ ජයග්‍රහණ ලබන්න වාසි ලබන්න කටයුතු කරන එක නෙවෙයි කල්පනා කරන්නේ මම මරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මොකද්ද කියන එක විතරයි කල්පනා කරන්නේ මමත් මේ අනුන් වගේ මේ ගෝලිය ගොඩක් හදාගන්න ස්ථාන ගොඩක් හදාගන්න. ලාභ තත්කාර හදාගන්න. රටේ නමක් ගන්න දඟලනවාද? ඊට පස්සේ මැරලා ගියාට පස්සේ අනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ නම් ලාභ තත්කාර වලට අහු වෙන්නේ නැහැ. පරිස්සම් වෙලා මැරුණා කියලා නම් බෝලපන්න කටයුතු කරනවාද කියන පුදුම ගෞරවයක් කරනවා. ඒ නිසා ශිෂ්‍යයන්ට හරි අමාරුයි. කිසිම කෙනෙකුට එහෙම පැනලා උදව් කරන්න යන්නේ නැහැ. මේ තමන් දන්නවනම් මෙයා මේ මේ ස්වාමීන් වහන්සලා මේ නිස්සද්දව ඉන්නේ බයටවත් එතන මේ ආදායම් බද්දෙන් නිදහස් වෙන්නවත් ඒකට නෙවෙයි මේ ಗುಣ රකින්නවා කියන එක ලීසි නෑ. ඒකට කියන්න තියෙන්නේ ಗುಣ උපයනවට වැඩිය අමාරු ಗುಣ රකින්න එක. ಗುಣ ආරසා කරගෙන ඉන්නක උත්හාන සම්පදාවට වඩා උගා කමාරුයි ආරක්ක සම්පදාව. අද තියෙන ආර්ථික ක්‍රමේ දිහා බලනකොට ප්‍රසිද්ධ සමාජයේ කිසිම එකෙකුට හම්බ කරන කිසිම එකෙකුට වියදම් පිළිබඳ හැඟීමක් නැහැ. ගියාට පස්සේ කඩේකට ගිහිල්ලා බඩු ගන්නෙ සල්ලි තියනවට ගන්නවා. ගත්තට පස්සේ ඇයි මේවා මෙච්චර ගන්නෙ මේක කොහොමද මේක අර පරිස්සමෙන් පාවිච්චි කරන්නේ කියන එක අපි අම්මට තේරෙන තරම් අපේ අත්තම්මට තේරෙන තරම් අද ඉන්න එකම බයියෙකුට තේරෙන්නේ නැහැ. අර පිරිමැස්ම නැහැ. ඉතින් ඒක නිකන් කාබාසිනියක්. gedare ඉන්න ගෑණිට තේරෙන්නේ නැත්නම් ආර්ථික රැකගන්න කොච්චර හම්බ කරත් ඇහිදල් කුඩේට වතුරක් කිරුවා වගේ හැමදාම ණයට කන්නේ. ඔය ඔය ලෝකීතින ප්‍රධානම ආර්ථිකය දක්වන ඇමරිකාව දැන් ට්‍රිලියන් වලින් නැහැ. එක අවුරුද්දකට එච්චර ගාණක් චීනෙන් ණයට අරගෙන පුදුමාකාර සැපසේ ජීවත් වෙන හැම ගෙදරම කාර් දෙකක් තියෙනවා. හැම ගෙදරක්ම එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ. හැබැයි අවුරුදු මෙච්චර ගානකට නැහැ. ලංකාවේ අද උපදින එකේ 50000ක නායක වෙලා ඉස්සර තමයි ඉපදින්නේ. විදේශ වලට 50000ක ණය වෙලා ඉපදින්නේ. ඉතින් මේ අනුන්ගේ මේ දේවල් කාලා උඩ දාගෙන සෝබන කරගෙන හිටියට හම්බ කරගන්න දේ වීදම් කරන්න දන්නවනම් ඒකට අර අපි මේ භාවනා කරපු මහත්තයෙක් කියනවා ABCD ආර්ථිකය දැනගන්න ඕනේ කියලා. අල බතල කොස් දෙල්. ඊ ආර්ථිකය දන්න කෙනා කවදාකවත් වරදින අපිට රට කෑම මොකක්වත් ඕනේ නැහැ. ගෙදර තියෙන අල බතල කොස් දෙල් එක ජීවත් වෙන්න දන්නවනම් ලෙඩක් නැහැ. අපේ ආර්ථිකයේ තියෙන කුස්සිය පිටිපස්සේ මොනවද අපේ දරුවන් අපි කොළඹ පන්ති වලට යවලා උගන්වන්නේ? ඉඩම් විකුණලා පිටරට යවලා මොනවද උගන්වන්නේ? ඌ ආවට පස්සේ ඌ මව බාධාව දන්නෙත් නැහැ. අම්මා අප්පට තියෙන ගෞරවෙත් නැහැ. මොකද අම්මා අප්පා ඌට වඳින්න එපා දැන්. ඕන අපිට ගිහිල්ලා තියෙන වැඩ. මේ භෞතික සම්පත්තිය ඔය මේ භෞතික ලෝකයේ ආධ්‍යාත්මික ලෝකෙත් ඔය විදියමයි. ජීකන් සාමේ ಗುಣ වඩන කෙනා ඒක අරසා කරන්න දන්නේ නැත්නම් උඩ ඉන්න දෙයියොත් හූල්ලනවා. බ්‍රහ්මියොත් හූල්ලනවා. සත්පුරුෂයොත් හූල්ලනවා. හම්බ කරන්න දැනගත්තට පාරිභෝගිනේ දන්නේ නැහැ. මේකට කියනවා පාරිභෝගිකත්වය කියලා. කඩේකට ගියාට පස්සේ බඩු ගන්න ගියාම කිසිම සීමාවක් නැහැ. ගෙදර ඇවිල්ලා බලනකොට මොකටද ගත්තේ කියලාවත් දන්නේ නැහැ. ඒ වාගේ තමයි මේ අපි මේ වගේ අපි හිතමු දැන් භාවනා මධ්‍යස්ථානයේ යම් ප්‍රමාණයකට අපි සමාධියක් කරගත්තයි කියලා. ගෙදර ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් මොකද රකින්න බෑනේ. උඩල කොට උඩ තිබ්බා වගේ අරකට තැගිලි කරනවා මේකට තැගිලි කරනවා අර ඒකත් බලනවා මේකත් බලනවා මේ භවනා කරපු කෙනෙක්ගේ ගතියක් නෙවෙයි තියෙන්නේ මේ අවසන් ගියාට පස්සේ කොහෙන් මේක යනවාද කියලා හොයන්න බෑ. ඒ කියන්නේ මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක ඉඳගෙන පරියන්කෙන් ගන්න එක නෙවෙයි. ඒක සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනේ මෙවැනි භවනා කරන කෙනෙක් මොන විදියෙ වචන කතා කරුවොත් තමන් උපේව සමාධිය ඊගාවට දිගට රැකින්නේ. මොන විදිහේ ක්‍රියාකාරකම සම්මා කම්මන්තයක් කරන කෙනාටද උපයා ගන්න ලද සමාධිය පරියන්කි උපයා ගන්න ලද සමාධිය සක්මන හරහා ගිහිල්ලා ඊගා පරියන්කට ගෙනියන්න පුළුවන් වෙන්නේ මොන විදිහේ ජීවන රටාවක් එහෙම නැත්නම් ජීවිකා වෘත්තියක් සම්මා ආජීවයක් තියෙන කෙනෙකුටද මේ ලැබෙන සමාධිය දරන්නේ ඒ ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනම තන්නේ කර සීලයට බලපාන නිසා සමාධිය වැඩෙන්න වැඩෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න නැත්නම් සමත සම්මාදිටින් විපස්සනා සම්මාදිට යනකොට උත්තර නිතරම කල්පනා කරන්න ඕනේ මම මේ කතා කරන වචනය ප්‍රයෝජනෙයි සලහ කතා කරන එකද නැත්නම් නිකම්ම නිකම් සම්පප්පලාපද හිස් වචන කතාවටද වැටෙන්නේ මම මේ කරන ක්‍රියාව ප්‍රයෝජනේ සලකලා කරනවද නැත්නම් සෝබනේද? අල්ලපු ගෙදෙට්ට පේන්නද කරන්නේ? නැත්නම් කට්ටි කරන නිසා කරනවද? ඒකේ මම මේ ගත කරන ජීවිතයේ කාගැරි දේවල් කුලල් කාගෙන හුසුරා කාගෙන අසාධාරණ විදිහට වද කරගෙන හම්බ කරන හම්බ කරILLක්ද? එහෙම නැත්නම් මම බඩ රස්සාවක් කරනවා. ඉතින් අපි රජපෞල් වල නොවෙන නිසා. නමුත් ලද පමණින් සතුටු එක දන්නවද කියලා. ඒක ඇත්තෙම නෑ. කිසිම දැනක මේ ලදපමණින් සතුටිනවා කියලා ඒක නිසා ਸਰවචනanse දේශනා කළා තියෙනවා යම් කිසි කෙනෙක් මේ බණ භාවනා ජීවිතයක් ගත කරනවා නම් එහෙම නැත්නම් ඉදිරියක් යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දික්ටි ඕගහෙට අහුවෙන්නේ නැතුව සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වර්ණවා සංඝයා වහන්සේ නමක් නම් ලදයම් සිවුරකින් සතුට වෙනවා ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරනවා ගිහි කෙනෙක් නම් මේ විලි වහ ගන්න ඇඳුම් අඳිනවා මිසක්කා මෝස්තරයට ඇඳුම් අඳිනවා නෙවෙයි. දැන් තියෙන මෝස්තර ඔක්කොම විලි කැත්තව අයින් කරලා ඉතුරු කෑල්ල විතරයි අඳින්නේ. තියෙන ඇඳුම හැම එකක්ම තියෙන්නේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ විලි ලැජ්ජ නැති කරන ඇඳුම්. හරි ගණන් එවුවා. මං දැන් අල්ලපු ගෙදර එක්කනත් කැමති සල්ලි දෙයි. ඒකට මොකද එහෙළුවේ නින්නේ. ඇඳුම් ළඟ ගෙදර කට්ටියත් දෙයි ඕව තමයි අදුව මෝස්තරේ ඇඳගෙන ඒක තමයි අද තියෙන්නේ. ඉතින් මේ ලදයන් දෙකකින් සතුටු වෙලා ලදයන් දෙකකින් ಗುಣ කතා කරුවොත් අද කියන්නේ සමාජශීලී නෑ පශ්චාත්ගාමි කිසිම මේ සමාජශීලී නෑ ඒක නිකන් ම්ලේච්ඡ ගතියක් වගේ. ඒ වගේ සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාතේන iterator පිණ්ඩපාත සන්තුට්ඨ්‍යාදි කියලා මේ පතට හම් වෙන දේ කාලා හිටපන්. ඒකේ ಗುಣ කතා කරපන්. පින්ඳ පාත යනකොට පාත්‍රයට හම් වෙන එක සතුටු යම්. ඒක ලීකේ තියෙන ಗುಣ කතා කරපන්. විතර මේ කැමදාස කෙනෙක් වගේ උදේටත් කරනවා රැටත් කරනවා දවල්ටත් කරනවා පාටි ගැනම කතා කරගෙන අරකයි මේකයි කතා කරන වෙනුවට කොච්චර වෙලා හිටිනවද කියලා බලන්න. දැන් අපි භාවනා කරනවා විතර රැට කතාවක් නැහැ. ඉතින් ඒ 12න් පස්සේ දිගටම භාවනා කරතයි. ගෙදර හිටියනම් මේ වෙලාවේ පොල් ගන්න ඕනේ, මේ වෙලාව හාල් ගන්න තියෙනවා. දැන් යාට කන්නේ කහබද්ද, රතුබද්ද කියලා කතා කරන්න තියෙනදී, ලිප මොලවන්න තියෙන වැඩ හොඩයි. ඒ කවුරක හිතන්නේ මේ රැයට කෑවට තිල් මේ නිවන් ලබන්න බැරි වෙයි කියලා. බත් කාලා කවුද මැරෙන්නේ? අපු කාල සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බට්ටියක් කනවා. බට්ටියක් කෑවට මොකද වෙන්නේ? කොච්චරක් අපේ වැඩ පිළිවෙලට බාධා කරනවද කියලා අහාමුදුරු කී දිනක් රැයට කරනවද කියලා දන්නවද? ඒගොල්ලන් ආවෝ කියන මොකක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් රැයට කරට මොකද පය යනවයි. තේරෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ බුදුහාමුදුර අපිත් එක්ක පොඩි තරහක් තියෙනවා වගේ. මේ කාලබිල ඉන්නවට. නිකන් හම්බෙන දේ කාවුවා මොකද්ද කියලා හිතෙනවා. එහෙනම් ඒකේ Tamande පාලනයක් නැත්තම් සීමාවක් නැත්තම් කන ආහාරය පිළිබඳව. ඉතින් මේ මෝල් වහන්සේට පුළුවන් වේද සම්මා මේ විපතන සම්මාදිටියක් ගන්න. අන්තට්ටුවක් තමයි ඔලුවර තියන්නේ. මේක තමයි ලෝකේ අපිට පෙන්වන්නේ ආද. ඒ සන්තුෂ්ටෝති ඊතරීතර සේනාසනේ ඊතරීතර සේනාසන සන්තුෂ්ටියද. හම්බෙච්ච චීනකේ ඉඳගෙන බණ භාවනා කරපන්. සාරිපුත්තු මහා ස්වාමීන් කියනවා කෑම ගැන කියනකොට බඩ පිරෙන්න පිටු හතරක් පහක් කල්ලාතු නතර කළ වතුර බීපන්. ඒකට හැංග කර්මන්තය කර්මන්‍යයි. එතන උදැල්ලට මිට ගහවගේ අන්තිම ඇඹුල් කේකෙදියත් අඩ කරගෙන ගිලලා නැගිටින්න හදන්න යන්න එපා. එතකොට ඉතින් කෑපත රෝගය කියලා එකක් තියෙනවා. හැරෙන්න පෙරලෙන්න බැරුව යනවා. භාවනා කරනකොට ඉඳගෙන ඉන ගේ දණිත් දෙක තෙමෙන්නේ නැති මට්ටමට තියෙනවා නම් ওই ටිකෙන් භාවනා කරපන්. ආච්චිටි ගාල් හදා හදා ඉන්න යන්න එපා. ඒක කරන්න බෑ. ඉතින් ඔය කිව්වම පසුගාමී කියන කතාවක් තියෙනවා. මේ මේ තේ චීවර පින්න පාත සේනාසන පිළිබඳ ප්‍රමාණි දන්නේ නැති කෙනාට කවදාකවත් භාවනා රාම හෝති භාවනා රතෝ පහන රාම හෝති පහන රතෝ කියලා භාවනා රාමතාවය ප්‍රහාණ රාමතාවය නෙවෙයි එන්නේ දේවල් එකතු කිරීමේ ආසාව. හදිස්සියවත් මදුනොත් කියන සිවුරු කොට ගන්න පටන් ගන්නවා. දැන්තරම් තියනවා තමයි ගින්නක් හසි ආවොත් එහෙම මොකද කරන්න කියලා සිවුරු කොට ගන්න පටන් ගන්නවා. දැන් අදනම් කැම තියනවා තමයි හිතුවදී හම්බෙද්ද දැන් නැගිලි චිංගබඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ සීනාසනේ නම් හොඳයි තමයි. නමුත් ඉදිරියකට යොමු කියලා බැංකුවේ සල්ලි ටිකක් දාලා තියාගෙන ඉනවා. තව සීනාසනේ ඉතින් මේව කරන්න ගියාම වෙන්නේ මොකද? භවනා රාමතා භවනා රතිය විනුවට පහන රාමතා පහන රතිය විනුවට තලසුන් හදන්න පටන් ගන්නවා. ඒ කිනාට අනිවාර්ය බුදුජන් සඳහන් කරලා තියෙනවා අරතිය භවනා සඳහා තිබිය යුතු අරතිය වෙනුවට කාම රතිය එන්න පටන් ගන්නවා. ඒකට මේ සමතේකුත් ලැබිච්ච කෙනෙක් මේ කතා කරන්නේ. සීලෙත් තියෙනවා සමතේ සමාධියත් හම්බෙලා තියෙනවා. නමුත් කරන වැඩපිළිවෙලේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව ගැන දන්නේ නැත්නම් ලද්ද දෙයින් සතුටු වීම දන්නේ නැත්නම් එයා ඒ කරන හැම වැඩකින්ම රතිය පහළ වෙනවා. එයා පිටිපස්සේ සෙනගෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අඳිනවා ඇඳලිවල පටන් අර ගන්නවා ව්‍යාපාර ඊට පස්සේ ජීවිතය රැස් කරන්න පටන් අර ගන්නවා. භාවනා කරගන්න වෙලාවක් නැහැ, රතියක් නැහැ. ඉතින් මේ මෙතනදී මේ හම්බ වෙච්ච සම්පatti දෙකක් තියෙනවා මෙතන. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙනවා, සමත සම්මාදිට්ඨිය තියෙනවා. හැබැයි විපස්සනා සම්මාදිට්ඨිය දන්නේ නැත්නම් නැත පුරුසාන්තරයට ගිය වැඩි විපත්තිච්ච ළමෙක් වාගේ, ගෑනු ළමෙක් වාගේ, කාන්තාරයක් මැද වෙලියට දාපු වැල් ගැඩවිල්ලෙක් වාගේ වේලිලා නැහිනවා. ඉතින් ඒක ලියලා කියනවා මේ සමාජේ මට සලකන්නේ මාව අමාරුවේ දැම්මා. ඒ මොකද මේ මේ සමත සම්මාදිට්ඨියෙන් විපස්සනා සම්මාදිට්ඨිය ලැබෙන ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක වෙනම පාඩම් පන්තියක්. නිකම් පේන්න තියෙනවා ලංකාවේ ඉතිහාසයේ දිහා බලනකොට පසුගිය අවුරුදු 2600ක ඉතිහාසයේ 1000ක් 1500ක් යනකම් ලංකාවේ විපස්සනා සම්මාදිට්ඨිය ලස්සනට තිබිලා තියෙනවා. මිනිස්සු හරීම නිහතමානීව ඉඳලා තියෙනවා පුළුවන් තරම් මීට වැඩිය. ඒකලියලා මේ රෝවා මහපාය රුවන්වැලි සෑය වගේ විශාල ගෙවල් හදලා තිනවා කිසිම වාල් සේවයක් නැතුව. මිනිසුනේ මොකද මේ මිනිස්සු බොහොම ඡාම් ජීවිත ගත කරලා තියෙන්නේ. පන්සල විතරයි හදන්නේ. Taman දැන් බලන්න ඕනම නටපුන් ස්ථානයක පරණ ගෙවල් වල නටපුන් තියෙනවද කියලා නෑ. මේ මිනිස්සු නිකන් පළකට ගන්නව ඉන්නවා. පන්සලයි රජමාලිකාවයි විතරයි හදන්නේ. කොයි දේ කෙරුවත් ඒකේ කරගත්ත Taman නිහතමානීව ගත කරනවා. ඊට පස්සේ මේ සුද්ධයි ලන්දේසි කාර්යයයි මේ පෘතුගීසි කාර්යයයි ඇවිල්ලා අපිට මේ පුරුදු කරපු මේ කුණුහරුප නිසා මේ බැමිණිටියා සාය වගේ ඇතිවෙච්ච දුෂ්කර தත්ත්ව නිසා අපි ළඟ තිබුණ විපස්සනා සම්මාදිටිය සම්පූර්ණයෙන් ගංගාවක් වැලි වැලි කන්දකට බී ගත්තා වගේ අපිට කම්මතකතා ඥාන සම්මාදිටිය සමද සම්මාදිටිය යම් ප්‍රමාණයකට රැකුණා විපස්සනා සම්මාදිටිය සම්පූර්ණව නැති වුණා දැන් බුද්ධ ආගම වගේ එකක් තියෙනවා අපි ගාව gediya පිටින්ම තියෙනවා. හරියට ඒක බීල විසිකරෝ දබිලි කොම්බයක් වගේ. ලස්සනයි. හැබැයි ඇතුලේ මොකුත් නැහැ. ඇතුලේ මොකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ නිස්සරණනේ හදන වෙලාව එනකොට ධම්මනිසන්ති ආමරණ තේරුණා මේ බුද්ධ ආගම සාසනය හදලා ගත්තට මේක හරපද්ධතියක් නැහැ. මේක අලියෙක් ගිලපු දියුල් ගෙඩියක් වගේ මේක තියෙන්නේ. ඔය ලස්සන පේනවා. ඇතුලේ මොකුත් නැහැ. හෙව්ව හෙව්ව හැම තැනම හොයනකොට ඔය අපේ ලොකු ශාංශය හම්බෙලා 17 වැඳලා කියලා තියෙන මේ වැඩ පිළිලක් කරනවා ස්වාමීන් වහන්සේ මේකට පොඩ්ඩක් උර දෙන්න ඉතින් වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ කිසිම කෙනෙකුට භවනා කරන්න ඕනෙත් නැහැ සම් විපස්සනා සම්මාදිට්ඨිය ඕනෙත් නැහැ නිවන් දකින්න පුරාජීරෝ විතරයි ලංකාවේ තියෙන්නේ වැඩක් නැහැ මේකට උඩ දීලා වැඩක් නැහැ කිය. අර අර ස්වාමීන් වහන්සේ කියලා කියලා තුනවා මම බූදලෙම ඉවර කරා මම මේ කරනවා මේ වගේ වැඩක් ඔබ වහන්සේදී ඕනේ මේකට. සාසනික වශයෙන් එන්න ඕනේ කියලා සම්බන්ධ කරගත්ත පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා. උන්වහන්සේ මේ විපස්සනා පරපුර පවත්තු හැටි. යම් දවසක අපේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විපස්සනාව කියන එක හැලුණද ඊට පස්සේ ආයේ කවදද විපස්සනාව ලංකාවේ ස්ථාපිත කරේ කියන එක ගල්දිව පණ්ඩිත ස්වාමීන් කතා කරලා කිව්ව අවසරයි ස්වාමීන් මේක මැරෙන්න ඉස්සලා අපවත් වෙන්න ඉස්සලා මේක ලියලා තියන්නේ ලෝසානිකයි තෙච්චර මේක ලියන්න දෙයක් ඇත්තේ නෑ. නෑ නෑ නෑ. ඊට පස්සේ ලොකු ජානජය අපත් වෙන ඉස්සලා විද්වසුන පරපුර කියලා පොතක් ලියලා තිබ්බා. කොහොමද මේ නැති වෙච්ච එක යන්තම් ඒ කියන්නේ හරියට මැරෙන්න ඕන්න මෙන්න වගේ තිබිච්ච වේලිච්ච ගහට පොඩ්ඩක් වතුර දාලා නිල්ල ගත්ත හැටි මේක. මේක ඉදසචේ ලොකු සාංශිකේ ජීවිතේ 50 ගණන් වල තමයි වෙලා තියෙන්නේ බුරුමෙන් හම්බෙච්ච පණිවිඩයක් නිසා. එතකොට උන්වහන්සේ කම්මසගත ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි ඇති කරන මේක ගණ්ඩ බලාගෙන ඉන්න කෙනෙක් වගේ ගිහිල්ලා ඒ පණිවිඩය ලැබුණාට පස්සේ අවුරුදු 25ක් මේ භූමියේ ඉඳගෙන පුළුවන් තරම් කිව්වා ගෝලයෝ තීතිය හදන්න යන්න එපා ස්ථාන හදන්න යන්න එපා තමන්ගේ වෙලාව අරගෙන මෙන්න මේ පුළුවන් නම් මේ භාවනාව කරන්න ලෝකේ ඕන තරම් දක්ෂකම් තියන අය ඉන්නවා භාවනාවට කවුරුත් නැහැ ගිහියොත් නැහැ පැවිද්දොත් නැහැ ඇවිත් ඔක්කොම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මරණයට මේ එහෙම නැත්තම් මේ පාංශුකුලයට පෙළ ගැහිලා ඉන්නවා පොලිමට. කිසිම කෙනෙක් තමන්ගේ විවේකය හොයාගන්නේ නැහැ කියලා. ඒ කාලය ඇතුළත උන්වහන්සේනමක් ලංකාවේ ඉන්න බවක් කවුරක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ තමයි අහම්බෙන් මම ගිහිල්ලා බුරුමිට ගියාට පස්සේ මහා ශීසයද ස්වාමීන් වහන්සේගේ පණිවිඩේ හෘදේ වස්තු රැකගෙන ඉන්න මේ පණ්ඩිස්වාංශ දැක්කට පස්සේ අර ජාතිම තමයි මට තේරුනේ නාගමාණික්‍යයක් රකින්න නාගයෙක් වගේ මේ විපස්සනාව රැකගෙන ඉන්නවා. ලෝකෙන් කොච්චර දුක කෙනහිලි. මොකද විපස්සනාවේ ආගමක් නැහැනේ. ඒකේ බුද්ධ ආගම නැහැ. ඒකේ එතකොට පෙත්ත ගලවලා ගිහිල්ලා. මේකේ තියෙන්නේ ඔය ආගම කරනකොට එන මාන්නේ නැති කරපන්. පිංකම් කරනකොට එනෝනේ මාන්නේ ඕක නැති කරපන්. සිල් ලකිනකොට එනෝනේ මාන්නේ ඕක නැති කරපන්. සමත භාවනා කරනකොට එනෝනේ මාන්නේ ඕක නැති කරපන්. ඉතින් ඒක අර බැඳ ලකුල් කරනවා වගේ වැඩන්නේ. කප කප කප කප කප කප දානවා. ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා අර දෙකම තිබිලා. සමත සම්මාදිට විපස්සනා කම්මතකතා සම්මාදිට තිබුණාට විපස්සනා සම්මාදිට නැත්නම් කොත බලන්තපු නැති චෛත්‍ය රාජෙක් වගේ පූජනීය නෑ. නේත්‍රා තිබෙන්නේ නැති බුදු පිළිමයක් වගේ ඒක පූජනීය නෑ. මේ නේත්‍රා තිබිලා තමයි අපි කරන්නේ ආගමික ජීවිතේ මේ ධම්මටිතිය කියලා නිහතමානී වෙයල්ලා අන්ධහැර පාණ්ඩේ අඬෙපා ಗುಣ වඩාගෙන වහගෙන ජීවත් වෙන්න හදන එක. ඉතින් උඟ දෙනෙක් ඉතින් ගුණයක් හැදුවට පස්සේ උක පෙන්වන්න නැත්තම් මොකක්ද අප්පවක ඇති වැඩේ ඉතින් නිකන් තොරණක් හදලා රෙද්දකින් වහලා තිබ්බා වගේ. හරිනෑනේ ගේවට කැතයිනේ උක ලයිට් දාලා විවෘත කරලා පීත්තු පටියක් අවලා බෙර ගහලා හොල්මන් කරලා. ඒක පෙන්නන එක නේ තියෙන්නේ. ඕක ටික අපි කියන්නේ සෝබනේ කියලා. සෝබනේ විතරයි අන්තිමට අඬ හැරේ විතරයි ඊයේ නැහැ. දැන් අද තියෙන ලංකාවේ තියෙන ආගමික කටයුතු වල අන්ධහැරේ බොහොම ජයයට යනවා. ඊයේ නැහැ. ඊයේ අන්ධහැරේ දෙකම ගියා නම් ওই අන්ධහැරේට අපි දොස් කියන්න ඕනකම නැහැ. මේක බාහිරේ බලන්න. හොඳට දැනගන්න ඕන නම් අන්‍ය ආගම් වල තියෙන විස්තරය බලන්න අන්ධහැරේ විතරක් තියන ඇතුලේ මදේ නැතුව කොච්චරක් ඒක ලෝකෙ පැතිරෙනවද කියලා. මේකද අපි ආදර්ශයට ගන්නේ. එනසත් තමන්ගේ ಗುಣ ටික වඩ아가න මේ දක්වා අවුරුදු මේ 2600ක් ගෙනාවු උත්තම ආචාර්ය પરම්පරාව කොච්චර නිහතමානීව මේක නාගමාණික්යක් අගෙන නාගීක් වගේ රැකගෙන ආවද අපි අපේ ශක්ති ප්‍රමාණේ පුළුවන් තරම් දවස දිවේලේ ගුණ වඩන ගමන් වසහාගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒක පළවෙනි වශයෙන්ම දකින්නේ මිනිස්සයාට වැඩිය දෙයියෝ කියලා කියනවා. මිනිස්සයාට දෙයියන්ට ඉස්සෙල්ලා බ්‍රහ්මයයි කියලා කියනවා. ඒක නිසා අර කියන විදිහට සන්තොට්ඨෝ හෝති iterator චීවරේ iterator චීවර සන්තුට්ඨ්‍යාච වර්ණවාදී කියලා මේ ලදයම් සිවුරකින් සතුට වෙලා ගුණ කතා කරන ගතිය තියෙනවනේ ලදයම් ආහාරයෙන් සතුට වෙලා ඒකේ ගුණ කතා කරන ගතිය තියෙනවනේ ලදයම් සේනාසනයක් කරන ගුණ කතා කරන ගතිය තියෙනවනේ ඒ අරිවන්ත සූත්‍ර දේශනාවේදී කතා කරනවා බ්‍රහ්ම රාජෝ 700ක් තම තමන්ගේ බ්‍රහ්ම විමාන වලින් එළියට ඇවිල්ලා බලනකොට මේ ලෝකේ තියෙන කෝලම් කොච්චර දේවල් තිබුණත් උන්වහන්සේලාට ඒවා එකක්වත් වැඩන්නේ මොකද මේ බල්ලෝ අසොචි කනවා වගේ ඕකේ මහා ලොකු දෙයක් නැහැ. දැකලා තියෙනවා මේ නීල කියන රහතන් වහන්සේ නමක්. පාංශකුල රෙද්දක් අරගෙන ඇවිල්ලා වතුරේ ගැට ගහලා ඒකේ තියෙන කුණු යnderලා ඒකේ කඩ කපලා මහලා සිවුරක් අඳිනවා එතකොට එක එක ඉරියව්වට හතරේ හතරේ වැන්දලු කොච්චර දෝ පටවිලි තියේදී සෝහොක් පිටකට ගිහිල්ලා මලමිණිය වැත්තකට දාලා රෙදි කෑල්ල අරගෙන ඇවිල්ලා ඒක වතුරකට එක දවස් හතක් බැඳලා තියලා කහට තියෙන ටික පැත්තකට කපලා දාලා මේ යේ සත් යේ මේ සත්තා යේ සත්ත සත්තා 700ක්ගේ බ්‍රහ්ම රාජෝ වන්දනා කරනවලු මේ නීල නැමැති මහා රහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා තවත් අර අහිංසක ප්‍රතිපදාව පාංශකූල ප්‍රතිපදාව රකින්නකොට දෙයියන්ට ඉස්සල වන්දනා කරනවලු එතකොටත් ඔය අනික් නළු නිළියෝ ඉන්නේ නැති හොලිවුඩ් තියෙන්නේ නැති ඒ දෙයියන්ට මොනවක්වත් ඉවුවා පේන්නේ නැහැ ඒ ඔක්කොම කක්කා මේ නිහතමානී ජීවිතය තමයි පේන්නේ ඒක නිසා දීය වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසමේ අභිජානාමි යම්පිනිසාය ජහයති. දීය වඳිනවලු මේ ආජානීය පුරුෂයාට নমස්කාර වේවා. මේ උත්තම පුරුෂයාට নমස්කාර වේවා. එයා භාවනා කරන්නේ ඇයි කියලා එයාවත් දන්නේ නැහැ. මේ අන්ධහර පාන්න ප්‍රථම ධ්‍යාන ලැබන්න ධ්‍යාන මාර්ගඵල ලබන්න නෙමෙයි. භාවනා කරන්නේ කරන්න ඕනේ කියනවා. කරනවා අරක නොලැබේවා කියලා ප්‍රශ්නකුත් නැහැ. ලැබිච්ච එක අන්ධහර පෑමකුත් නැහැ. ඒ කරන කෙනාට යම් තැනක යම් වෙලාවක කාට හරි මේ කියන විපස්සනා ඥාන සම්මාදිටිය ඇති වුණා නම් තේරෙන්න පටන් අර ගන්නවා මගේ මුළු සංසාරේ කවදාකවත් මම මේ තරම් මේ ධර්මයට අපකප වෙලා නියතමානීව ඉඳලා නැහැ. ලැබෙන හැම දෙයකම මම කරලා තියෙන අඳුර පාන එක. ඇසුරු කරලා තියෙන අඳුර පාන්නෝ. ඒක නිසා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ තියෙන මේ ආර්යවංශ ප්‍රතිපදාවට එකතු වෙලා අන්ධහර බාන්න එපා. තාම භාවනා පටන් ගත්තේ නැති කෙනෙකුටත් වැඩිය නිහතමානී වෙලා මේ කටයුතු කරගෙන යන්න ගත්තොත් මැස්සෙක්ගෙන් කරදරයක් නැහැ. හුළඟකින්වත් කරදරයක් නැහැ. කරදර එනවනම් අමනකම නිසායි කියලා හිතාගන්න. තෘෂ්ණාව නිසායි, අවිද්‍යාව නිසායි. අපි යන පාරේ මොකක් හරි කරදරයක් වෙලා තියෙනවනම් අපේම තෘෂ්ණාව නිසායි, අපේ අවිද්‍යාව නිසායි. මේ විපස්සනා සම්මාදිතේ තෝරගත්තට පස්සේ හෙන gediya වාවි. යන ගමනේ මොකහරවත් කරදර කරන්න බෑ. ඒක මේ කවුරුත් දෙන එකක් නෙවෙයි. හරියම මේ කම්මසගතා ඥාන සම්මාදිතී දන්න මේ රංගපානව නෙවෙයි. අවශ්‍ය කරන සමත සමාධිය දන්න විපස්සනා සමාධිය අතර ගත්තට පස්සේ මිනිස්සු ඉන්න කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. දෙයයන් කරන දෙයක්වත් නැහැ, බ්‍රහ්මයන් කරන දෙයක්වත් නැහැ. කඩාගෙන අනේකයි දෙන්නේ. එයාට මාර්ගඵල තියෙනවා. මාර්ග ඥාන තියෙනවා, ඵල ඥාන තියෙනවා. ලැබෙනවා. ඔය ඉල්ලන කාටවත් හම්බෙන්නේ. ඉල්ලීමම නුසුදුසුකමක් වෙනවා. ඉල්ලලා ගන්න බෑ ඒක. අවශ්‍ය හේතු සම්පාදනය කරම නිහතමානීව. ඒක කිසිම තැනක මේ ඉස්කෝලේ උගන්වනවා මම දකින්නේ නැහැ මේ ලෝකේ වටේ මම ඇවිදිනවා. ඔබට කරන්න ඕන දේ කරලා කරබන් හිටපන්. ලැබෙන දේ ලැබෙයි කියන එක උගන්වන්න කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ. එහෙම දාතා කෙනෙක් කැමති නැහැ. කිසි ගුරුවරයෙක් නැහැ. මෙන්න මේ දේ සඳහා රණ්ඩු කරපන්. ඔබ මේ විභාගයට ලිව්වොත් පාස් වෙන්න ඕනේ. පාස්ුනේ නැහනේ. වහකනවා. කී දෙනෙක් විභාග පෙළුණයි කියලා වහකනවා. විභාගේ ඕන ප්‍රමාණයට පාස්ුනේ නැහැ කියලා ගහේ මේ බෙල්ල වල දාගන්න නැහිනවද? මොකද්ද මේ අධ්‍යාපනය කියන්නේ? ක්‍රීඩා තරඟ උගන්වන්නේ අපි ජය පරාජය බාර ගන්න. ක්‍රීඩා තරඟේ පරදිච්ච වූ දිනපෙවුඟ මරණ ඔලිම්පික් ගේම් වල ටෙලිවිෂන් එකේ පෙන්නනවා. ඒ තරම් අමන ලෝකෙක කොච්චරක් අපිට බාහිරේ පේනවද මේ විපස්සනා ඥාන සම්මාදිටිය නැතිකම නිසා කුලල් කා ගන්න මේ දිනන මිනිස්සු. ඒ වගේ භාවනා කරන එක නම් මේක දැනගත්තොත් එයාට කවදා හෝ ඒ විපස්සනා ඥාන සම්මාදිටිය පහළ වෙච්චාම සෙනග දිහා බලනකොට කවුද සත්පුරුෂයා කියලා ගඳෙන් කිය හැකි. හැරෙනකොට කිය හැකි මේ සෝබනකාරයේද අන්ධහර පාන කෙනෙක්ද එතෙන් ಗುಣ වසාගෙන ජීවත් වෙන. ඒ වගේ මේ ආකර්ෂණය විපස්සනා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට විපස්සනා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ ආකර්ෂණය අද මේ කාලේ හොඳටම ප්‍රසිද්ධයි. මොකද ඒ තරම ලෝකේ අමනයි. ලෝකේ පෘථිවිසලේ රහත් වෙනකන් අපි පෘථිවිසලේ පාවිච්චි කරනවා. පරිසරයේ දූෂණය වෙනකන් අපි පාරිභෝගිකත්වය ඇති කරන් තියෙනවා. චිත්ත දූෂණය එනකන් ලාභ සත්කාර දෙකේ විදිහ අපි නටනවා. ඒ නිසා විපස්සනා ඥාන සම්මාදිටිය එක්කනට වෙන පිටින් උපදේශ ආදර්ශ නරක ආදර්ශ ඕනේ ඇත්ත එක අරපු ගමන් පේනවා කවුද කොහෙද මේ දුවන්නේ කියලා. ඒ නිසා ඒ දිට්ඨිය ඇති වුණාට පස්සේ නිවන නැති වුණාට චුල්ලසෝතාපන්න තත්ත්වය කියලා කියනවා සෝවාන් වුණා වගේ. කවදාකවත් වරද්දන්නේ ඒ වෙලාවට බණ භාවනා ටික කරගන්නවා. නොලබුණයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ භාවනා කරා කියන සතුට විතරයි තියෙන්නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන සතුටක් නැහැ. ඒ සතුට තුච්චයි, පාහරයි, නීචයි, අමනයි. වලත්තයි. ඉතින් කාටද පුළුවන්නේ අම්මා අප්පා දාලා ඇවිල්ලා වස්තු භෝගක් දාලා ඇවිල්ලා ප්‍රතිඵල අපේක්ෂා නොකර හරියට වෙලාවට බණ භාවනා කරන්න පුළුවන් වෙන්න පොඩි සල්මක් කියලා හිතනවා. ඒකෙච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒක ගුරුවරයාට කියන මම මෙච්චරකල් භාවනා කරාමට තාම පළවෙනි ධ්‍යානයක්වත් නැහැ. මම යන මම ඊගාව එකට ගිහලා පළවෙනි ධ්‍යානෙ ගන්න හදනවා කිය. එතන වාඩි වෙනකොට හිතන්නේ අද නම් දෙඤ්ඤක් අද නම් නැවිදින්න ඕවන් වෙලාම තමයි කියලා. ඉතින් ඉඳගෙන තටමන තටමන තටමනවා කියන බෙල්ල ටිකක් අමාරුයි සුවන්ත භාවනා කරනකොට කොන්ද ටිකක් අමාරුයි සුවන්තන කරන මොකද වලිගය අපානේ ඉඳලා තියෙන්නේ. ඉතින් වලිගය අපරකොට රිදෙනවනේ. භාවනාකාරයන්ගේ මේ බලාපොරොත්තු සහ කමඨ අසුද්ධ කරනකොට තියෙන දේවල් බලනකොට පේනවා මේ ආදේින්ද මේ විපස්සනා සම්මාදිටික හුලඟක්වත් හුලඟක්වත් ඇදිලා නැහැ. වැදිලා නැති නිසා ගත යුත්ත දන්නේ අහල යුත්ත දන්නේ. අල්ලුවත් අල්ලන්නේ වැරදි ටික. අල්ලුවත් අල්ලන්නේ සමාධිය අල්ලනවා. මට මට සමාධිය නැති වුණානේ සෝන්ස කොහොමද සෝන්ස සමාධිය ගන්න කියලා මේ හැවිලා අඬව ගන්න. මේක නිසා ඒ මූලික කමඨාන උපදේශ පන්ති පළවෙනි වාක්‍යෙම කියනවා මේ සමාධි කඩයක් නෙවෙයි. මේක සතිය වඩන්නයි තියෙන්නේ. සමාධිය තියෙනකොට තියෙන බව දන්නවනම් ඒකත් සතිය. සමාධිය නැතිකොට නැති බව දන්නවා ඒකත් සතිය. ඒ නිසා අපිට සමාධිය ගැන වගේ විස්තරයක් නැහැ. සතිය තියෙනවා නම් කියන්නේ ඒකට එක්කෙනෙකුටවත් ඇහින්නේ නැහැ දිගටම ප්‍රශ්න කියවන කියවලා බලන්න ඒ කමටහන් සුද්ධ කරනකොට ඔය හැම ආందోලනයක්ම ඔය හැම කණපින්දම් ගැහිල්ලක්ම හැම ලයේ අත් ගහගෙන අඬන්නේ මේ සමාධිය නැති වෙලා. සමාධිය ලැබුණා නම් සක්විති. මේක ඉක්මවලා ගියේ විපස්සනා සමාධියට ආපු එක නේද බුදුරජාණන්සේ නෙවෙයි ඒක බුදුරජාණන්සේ තියෙන නම්බුනාමේ තමයි ධම්මට්ටි ඥානෙ. එයාට ධර්මයේ සරණ තියෙනවා දැන්. තාම වැඩ ඉවර නෑ දන්නවා. අතුවාචාර්යන් වහන්සේ දෙන නම තමයි චුල්ලසෝතාපන්නෝ නියතගතිකෝ සම්බෝධි පරායනෝ. යකදාතයට අපායට යන්නේ නිවනටමයි යන්නේ ගතිය නියතයි ඒචයක රකින්න ඕන. ඒචය යම් කිසි කෙනෙකුට මේ විපස්සනා සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ එක චිත්තක්ෂණයක් අහගන්නේ. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ ඇති කරගත්ත සම්මා සතිය දිගට පවත්වන එක මිසක් ආ මොනම මැජික් එකක්වත් බලාපොරොත්තු වෙන්නේ මොනම අතිරේක ලාභයක්වත් බලාපොරොත්තු වෙන්නේ මොනම අහම්බෙකින්වත් දිනයි කියලා බලාපොරොත්තුවක් නැහැ සම්පාදනය කරන්න පටන් ගන්න. ඊට පස්සේ නිකම් මල් මාලයකට මල මල අමුණන්න වගේ කරන කරන හැම අත්දැකීමක් මෙයාට පරෝජනවත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මානසිකත්වයේ තියෙන කෙනාට විතරයි මාර්ග ඥානයක් පහළ වෙන්නේ. එහෙම නැතුව මේ අරක දීපම් මේක දීපම් කියලා ගහ බැන ගන්න ඉල්ලුප සැපෙවීම නීතිය ඉල්ලුම සැපීම න්‍යාය තියෙනකන් පෘථග්ජන තමයි. කවදා හෝ මේක ඉක්මවන්න වෙයි. අමාරුයි. ඒක අමාරුයි. ඒ කියන්නේ අපි ඉහළට නගින්නේ යම් ආධාරකයක් ගත්තා නම්, ඉර නගින්න යම් ඉනිමකක් ගත්තා නම්, ඒ ඉනිමකට පයින් ගන්නවා. එයින් කවුද කැමති ඉනිමකට පයින් ගන්න? නෑ යට තියෙන චිත්‍ර දැකලා තියෙනවද දන්නේ නැහැ මේගොල්ලෝ. ඉනිමකට වයින් දාලා තියෙන චිත්‍රයක් අඳලා තියෙන ලොක්කොරනේ මුළු බිල්ඩින් එකම කැඩුවට ඒක කැඩුවේ නෑ අපි. මොකද නිස්සාරණ වනේ කියන්නේ පාහර තැනක්. උඩට නගින්න උදව් කරම ඉනිමකට පයින් ගහන තැන. ඉතින් කට්ටිය ඒ තන්නේ ගුණමකොයි කියන. ඉනිමගේ වැදුරා නම් ඉනිමගේ දිගේ පල්ලෙහාට විතරයි එන්න පුළුවන්. උඩටම ගියාට පස්සේ ඉනිමඟ අල්ලගත්තොත් පල්ලෙහාට තමයි එන්න පුළුවන්. ඒකට පයින් ගහුවා නම් දැන් ඉතින් කරන්න දෙයක් නෑ උඩට වෙලා හිටපන්. දැන් මේ භාවනා කරන්න එන අයත් ගෙදර ඉඳලා එනකොට ගිහිල්ලා එන්නම් කියලානේ එන්නේ නේ. ඔක්කොම ගෙදර ඉන්නේ අපි එනම් භාවනා කරන්න යනවා ගිහිල්ලා එන්නම්. කියන්නේ ෂුවර් ආපහු එනවා. ඇයි කියලානේ එන්නේ. යන්යන් කියලා ඉන්න ගියාම හරිම අකාලා කන්නේ කියලානේ කියන්නේ. මම යන්නම් කියන එක සාමාන්‍ය ගම් වල කියන්න දෙන්නේ නැහැ. ගියොත් එහෙම කාලා කන්නේ මොකද මේ එකයි මැරිලම කැඳි ගෑවිලා යන්න යන්නේ. එيشා යන්නම් කියලා කියන්නේ. ගිහිල්ලා එන්නම් ඈ. ආ හොඳයි හොඳයි. ඒ ගිහිල්ලෙන් නම් තමයි. ඒ තියෙන එක නාඩතිගේ ගමන පිම්ම හම්බුනට පණින්න බෑ. ඒ පණින්න ලෑස්ති කෙනා දන්නවා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා කුල්ලූපමම් ඕබික්ක වේ ධම්මං දීසිසාමින් නිත්තරණත්තායනෝ ගහනත්තාය. මේගොඩ ඉඳලා ඒගොඩට යන්න පහුරක් බැඳ ගන්න මිනිස්සයා කලබලෙට එහෙම මේ අතුයිටි එකතු කරලා ඒගොඩ වෙන්නේ අතින් පයින් ගහගෙන දම්බි ගහගෙන තමයි. ඒගොඩ උනාට පස්සේ ඔය පහුර කරේ තියාන යන්න ඕනද කියලා අහන බුදුහාම. එක්ක ඒක ගොඩ දාපන් නැත්නම් වතුර ගහලා යන්න නරපන්. ඒ වගේ අපි මේ ඉදිරියට ගෙනියන මේ සීලය කෘත්‍ය හමාරුනට බදිවිම තියන්න වෙනවා. කවුරක්වත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ සීලේ පදකමක් වගේ තියාන මේ මිනි කොටුන්න ගහපන් හයි කරපු මේ මිනි කොණ්ඩලක් වාගේ වෙන්න වෙන්න මොනර වාගේ හොල්ල හොල්ල වෙන්න වෙන්න ඉන්න ඕම් බලාපන් මගේ සීලේ කියලා ඕක තමයි තියෙන්නේ. යම් කිසි කෙනෙකුට සමාධියක් හම්බුනොත් ඒක කියා ගන්න. ඒක කෘත්‍ය හමානවා ඒක ඉවර කරන්න. ඊට පස්සේ විපස්සනා සමාධිය හම්බුනාට පස්සේ ඒකෙත් තියෙන්නේ කෘත්‍ය හමන්න ඉවරයි. ඔය විනීත රත උපමාවේ බුදුහාමරෝ සත්‍යවිසුද්ධි කියන්නේ කොසල් රජුරෝ මෙතන ඉඳලා අර නගරයට යනකොට දිග වැඩි නිසා මඟ තියෙනවා රත හතක් හදලා විනීත රත බොහොම රජ කෙනෙකුට යන්නේ මේ රතෙන් ගිහලා අරකට කරනකොට මේක අතහැරලා ඊගා රතේට යනවා ඊට පස්සේ ඒකේ ඒ ටික ගියාට පස්සේ ඊගා රතේට යනවා. අපි ඉස්කෝල වල මේ තරඟ වලට කරන රිලේ රේස් එක කියලා එකක් අර මේ සමූහයක දීම. එනිසා එතෙන්ට ගියාට පස්සේ අර රතේ අතාරින්න මොකද ඒක වෙහෙසයි. ඒක ඉවරයි. ඊගා රතේ අලුත් එක එකට නැක ගියා. ඊගා එකට ගියා. ඉතින් අන්තිමට කියලා ඇහුවොත් එහම ඔබතුමා මේ ගමන ආවේ මේ රතෙන්ද කියලා නෑ කියන්නත් බෑ ආ කියන්නත් බෑ. මේ අන්තිමට ගියේක තමයි මේ. ඉතින් කට උතර නැතු යන මොකේ දාවේ කිව්වොත් මේකේ දාවේ. ඔව් හැබැයි නෑ. මේ කාවේ හතෙන් එකයි. ඉතුරු ඔක්කොම ඇවිල්ලා තියෙන වෙන වෙන රටවල. ඉතින් කියන්න ලේසි නෑ. ඒ ප්‍රදේශය තමයි ඔය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සාපේක්ෂතාවය පටිච්ච සමුප්පාදය එකිනෙකට ආධාර කරගෙන ජීවත් වෙන ගතිය කියන එක තේරුම් ගන්න නැතුව ඒක මේ කටපාඩම් කරලා අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියලා කටපාඩම් කරන එකම තමයි හැබැයි ඒකේ නෙවෙයි නතර වෙන්න තියෙන්නේ මේ එක එකක් එක එකට තල්ලු කරගෙන තල්ලු කරන යන ගමනක් මේකේ තියෙන්නේ කියන එක දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම නිච්ච සංඥාවට අහු වෙනවා මේකේ දෙන්නේ ගැරපසේ මේක අහලනවා. ඒකේ දෙන්නේ ගැරපසේ මේක අහලනවා. මේකේ දෙන්නේ ගැර මේකට ඒක අනිත්‍ය සංඥාවක් තියෙනවා. අපිට උදව් කරපොදී උදව්ව ඉවර වෙච්ච ගමන් ඒක අතාරිනවා. ඊගාවෙකට යනවා. අනේ මට සමා වෙන්න මේ මුච්චර උදව් කරපෙකරට අද මේ මේ අතාරින්න වෙන කියලා එහෙම පශ්චාත්තාපයක් නැහැ. ආන ඒ தත්ත්වය තමයි මෙතන මේ විපස්සනා ධම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට යාට සාමාන්‍යයෙන් අපි පොතේ තියෙන භාෂාවෙන් කියනවනම් සංඛාර උපේක්ෂා ඥානය කියන එක පහළ වෙනවා මේ මේ සියලුම සංස්කාරයන් වෙනුවෙන්. තමන්ගේ දැනුම, තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය නැත්තම් කර පෙර කර අකුසල කර්ම, පින් කර්ම සියලු දේන් පිළිබඳ උපේක්ෂාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක උනේ නැත්තම් මාර්ග ඥානයකට යන්නේ සියලු සංස්කාරයන් විසේ හොඳ විතරක් නෙවෙයි නරක විසේ සංස්කාර සංස්කාර වශයෙන් තේරුම් ගත්තනම් මේවා හිතාමතා නොකරපු දෙයට මම මොකටද තැවෙන්නේ හිතාමතා කරා නම් තැවුනට කමන්නේ නමුත් ශික්ෂාගාර කරනවා හිතාමතා මේ පස්සේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමීත්‍යචාරය කරන්නේ. බොරු වචන කියලා වචන හිස් වචන නැහැ. ඒ වෙනතම් බහිතාමතා මම අනවශ්‍ය වචන කතා කරන්නේ. හිතාමතා මම අනවශ්‍ය වැඩ කරන්න යන්නේ. කරනවා නම් කරන්නේ බඩ බඩ බඩ වීදයක් ගන්න වැඩක් විතරයි. ජීවනට આવත් එහෙමයි කියලා කරන කෙනාට ඒ ඊට පරිබාහිර තියෙන කිසිම නොහිතා නොමතා කරන දේවල් පශ්චාත්තාප වෙන්න ඕන කමක් නැහැ. එතකොට යාර පුළුවන් මේ සංස්කාර વિશેයි උපේක්ෂා වෙනවා කියන එක. ඒක තමයි මාර්ග ඥානෙ ලබන්න ආසන්නම තියෙන එක. වෙන විදිහකට කියනවනම් විපස්සනා ඥාන සම්මාදිට්ඨිය මෝරනකොට හොඳ නරක දෙක තියෙන්න බෑ. තිම්පව් දෙක තියෙන්න බෑ. හරි වැරදි දෙක තියෙන්න බෑ. ධර්මා ධර්ම දෙක තියෙන්න බෑ. එතෙන් ගියාට පස්සේ දෙකතම සමහිත අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන හිත. ඒ නිසා බුදුජානනාංශයේ මහා චත්තාරික සූත්‍රයේ දේශනා කරනවා අත්තිබික්ක වේ සම්මාදිට්ඨි ද්වයං සම්මාදිට්ඨි බාහම්බික වේ ද්වයං වදාමි. මහණ මේ සම්මාදිට්ඨි જાති දෙකක් තියෙනවා. එක සම්මාදිට්ඨියක් සාසවා උපදිවේපක්කා පුඤ්ඤ භාගිය. පින් කරන පැත්තෙන් තමයි පටන් ගන්නේ. ආගමික පස්සෙන් පින් කරගෙන පින් කරගෙන යනවා. ඒක සාමාන්‍ය ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ආවට පස්සේ එහෙම නැත්නම් මේ පේන තෙක්මානෙට නිවන ආවට පස්සේ එහෙම නැත්නම් මේ තමන්ගේ ගුණ විසීම වසාගෙන ජීවත් වෙන විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ආවපස්සේ අරියා අනාශවා ලෝකුත්තරා මග්ගං. ඒක පිම්පව් නෑ, උපදි නෑ, ප්‍රාර්ථනා නෑ. ඒක ආර්යයි ආශ්‍රව ධර්ම මොකුත් නැහැ ලෝකුත්තරයි කියන්නේ තමගේ සියලුම ගුණ මොනත් මොනතරම් ගුණ තිබුණත් මොනතරම් නුගුණ තිබුණත් ඒක මම කියාගන්නේ නැහැ ඒක මගේ කියාගන්නේ නැහැ ඒක මගේ ආත්මය කරගන්නේ ඒක ඒ දේ තේරුම් ගන්න බැරි බෞද්ධයාට විතරයි අනික ඕනම ආගම කෙනෙකුට කිව්වොත් තක් ගන්නකොට තියෙනවා බෞද්ධයාට විතරක් මේ තමන්ගේ හොඳ ටික අතාරින්න බෑ ඒ නිසා සුද්දෙක් ලියලා තියෙනවා අපිට වඩා හොඳ වෙන්න බැරි අපේ හොඳ ටික අතාරින්න බැරි හින්දායි කිය. අපිට වඩා හොඳ වෙන්න බැරි බාධාව තියෙන අපේ හොඳ ටික. අපි මේ හොඳ අතාරියොත් වඩා හොඳ එකට යන්නේ. නමුත් අර මොකද්ද මොකද්ද බදාගත්තා වගේ තමන්ගේ හොඳ ටික අල්ලගෙන බදාගෙන ඉන්න තාක්කල් විපස්සනා ඥාන සම්මාදිටියට එන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සංඛාරෝපේක්ෂ ඥානකට එන්නේ නැහැ. එයා ඒ හොඳ ගැන කිය කියා ආඩම්බර වෙවි ඉන්නවා. ඊ ගාවට ඊට වඩා හොඳ එකක් තියෙන බව දන්නෙත් නැහැ. මේක අතහැරියොත් ඊට වැඩිය හොඳ එකක්. ඉතින් අර හොඳ ටික තමයි අපිට බාධා වෙලා තියෙන ඉදිරියට යන්න. විපස්සනා ඥාන සම්මාදී තිනකොට ඒ හොඳ ටික විසි කරන්නේ උදේ පාන්දර විසි කරන කුණු කෙල ටික වගේ. හොඳයි තමයි මගේ එක මම දැහැන හොඳ මිනිස්සේ තමයි ඔය කියාපානික ඇති වැඩන්න ඊගාට කරන දේ බලවන් වඩා හොඳ දේ ඉදිරිපිට හොඳ අතහැරපන්. අමාරුයි. ඒක මන් දන්නේ. මාත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් උත්සාහ කරන්නේ මේ තියෙන හොඳ ටික තීරම අයින් කරලා වඩා හොඳ දෙයට පොඩ්ඩක් විවෘත කරගන්න බෑ. හොඳ කියන එක කළ හොඳ පස්සෙන් ඉලවනෝ කියන කතාවක් අහලා තියෙනවා. නරි බෑ නයි කියනකොහොද එහෙම එකක් තියෙනවා. තමන්ගේ කළ හොඳ පස්සේ ගලවනවා කියන එක සාමාන්‍යයෙන් කතාවක්. අර කෙල්ලෙක් අම්මත් එක්ක දර කඩන්න ගියාට පස්සේ ඒ කෙල්ලගේ තියෙන දාංගලේ නිසා ඒ කෙල්ල දර කඩන්නෙත් නෑ අරලන් දෙලු වුණා මේලන් දෙදි වුණා අම්මා කියනවා මේ කිල මේ දර ටික හොයාගන්න යන්න කැලෙන් එළියට කියලා අර කිනා කැලේ නටනවා. අනේ තෝ තීටි දෙන්න වැඩෙන තියෙන නටියෙකුට කියලා කියනවා. ඉතින් ළඟ ඉන්න නටියෙක් කියනවා යකෝ හරි තමයි කෙල්ලෙක් මට දෙන්න හදනවා කියලා මගුල් ජෝඩු කතා කරනවා. ඊළ කියනවා අම්මට කියනවා කැලේදි කිව්වේ මේකේ දෙන්න වටින නටියෙකුට කියලා. මම තමයි මට ඇහුනේ නිසා මට ඕනයි කිය. අන්තිමට කොහොම හරි جوړු කරලා දැන් මේක එල්ල දෙන්න එපායි. පොරොන්දු උපදි ඊට පස්සේ කියනවා ආදිශිය නිසා කෙල්ල දෙන්නම් පස්සේ දෑවැද්ද දෙන්නම් කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්න දෑවැද්ද අරගෙන යනවා මොනවද ගෙනියන්නේ දෑවැද්දට? බලු තඩියෙක්. කියලා කියනවා මෙන්න දුවේ පුතේ බෑනෝ දෑවැද්ද කියලා. අයියෝ මෙච්චර දේවල් මොකටද දැන් තමයි දුවකුත් දීලා තාම කොටද දෑවැද්ද කියන්නේ නෑ නෑ ලියපංකෝ කිව්වට පස්සේ බල්ලා එළියට පැනපුවාම කැලේ දෙක වෙන්න එලවනවා නරියව. ඉතින් අනික් කැලේ සත්තු අහන මොකද මචන් දුවන්නේ මේ කළ හොඳ පස්සෙන් එලවනවා මචන්. අපිට කෙල වෙලා තියෙන අපේ හොඳ ටික තමයි. ඒක අතාරින්න වඩා හොඳ ඉන්නේ. අපිට මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබෙන්නේ නැහැ ඒක. ලැබුණාට පස්සේ තේරෙනවලු ලොකු සංසය සඳහන් කරනවා යම් දවසක කෙනෙකුට සෝවාන් මාර්ග ඥානෙ ලැබුණා නම් යාර තේරෙනවලු මං අද ඉඳ ගන්නකොටමත් විවෘත මනසකින් ගිහිලා තියෙන්නේ කියලා. මම මේ පරියන්කට යනකොටමත් මගේ හිත ලෑස්තිලා තිබිලා තියෙන මං බොහොම විවෘතකමකට ලියන පරාජය දිනුවත් සමසේ බාර ගන්න. හොඳ නරක පිළිබඳව මට එන්නේ මේ හොඳ දෙයක්ද නරක දැනසුව ඒ විවෘතකම නිසා තමයි චිත්ත විදි හරියට වැඩ කරලා මම මාර්ගපානේ ඥානයක් ලැබුවේ කියලා ප්‍රතිවේක්ෂා ඥානයට තේරෙනවා මම ගිහිල්ලා තියෙන සුදුසුකම් ඇත මොකද්ද සුදුසුකම ලාභ අලාභ දෙකේද සමහිත යස ආයස දෙකේ සමහිත සැප දුක දෙකේ සමහිත නැත්නම් මේ අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙන එකයි කම්ප වෙන්නේ නැති අදහසක් තියෙනවා නම් අපිට සාක්ෂාත් කරලා නැති වුණත් අපි කතා කරන හැම වචනයකම මේ ලාභ අස්තුලෝක ධර්මයේ කම්පා වෙන්න නිසානේ වචන කතා කරන්නේ අපි. එහම කම්පා වෙන්නේ නැත්නම් මොකටද කාට කියන්නේ මොනව කරන්නේ? අපි නඩු කියන්නේ අයිති වාසිකම් ඉල්ලන්නේ විරෝධතා පාන්නේ මේ පරාජය බාර ගන්න නැති නිසානේ. එත්ත කම්ම ලැබෙන පරාදේ විතරයි. නිසා මේ ධිට්ඨිය හරියට හදාගන්න නැතු ඒක ඉතින් පටන් ගන්නකොට නම් කාගෙත් නැහැ ඒක ඇත්ත. නමුත් මේ තේරවාද සාසනය කියලා කියන්නේ තාම ගැඹුරු ධර්මයක් තියෙන්නේ. භාවනා කරන්න කරන්න ගුණ වඩන්න වඩන්න Taman මේක දිහා බලන දෘෂ්ටි කෝණය අලුත්ුනේ නැත්තම් විපරිණාමයකටපත් උනේ නැත්තම් එකම තැන දෘෂ්ටියක නම් ඉන්නේ ඉතින් එක තැනම පල් වෙනවා මෙත් ඇහි වෙනවා කියලා වචනයක් වෙනවා දෘෂ්ටිය වෙනස් වෙනවා නම් Tamanට වෙනම ඊයේ හොඳයි කියපේක දැන් හොඳ නැහැ ඊයේ නරකයි ඊවක දැන් හොඳයි. මේ ලස්සන පිච්ච ආනපන දැන් පේන්නේ මේ ඉස්සර මේ මේ සීතල තිබුණාට මේ උණුසුම් මතුවේ. මේ හොඳයි කියපේක මේ නරක වෙන. මේ සියල්ලම බාර ගන්නවා නම් නිවන කෙනෙක් එච්චර අමාරු නෑ. අපි තාම තෝරනවා. අර කොහොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා කියලා මේ තේරුම් බේරුම් ගති නිසා භාවනාවට වැඩෙන්න ඉඩ ගන්න නැතුව යනවා. ඒ නිසා මේ දික්ටි ඕගය කියන එක කාමයේදී අහුවෙලා නටන්න නැතිල අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මොකද මුළු ලෝකෙම ඉන්නේ කාමේ. නමුත් මේ භවෝගය කාමෝගයේ මට්ටමේදී තියෙන භවෝගයේදී මේ ඇති වෙන සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන අරූප ධ්‍යාන වගේ දේවල් වලට බැඳෙනවා කියන එක ලෝකෙට අදාළ නෑ මොකද හොඟ දෙයක් භාවනා කරන්නේ ඒක නිසා ඊට පස්සේ ditthiyoge කියනකොට මේ කොහොමද මුල ඉඳලා මේක හැදෙන්නේ කියලා ආරම්භක ශේෂය වශයෙන් කාටවත් සම්මාදිට්ඨිය නැහැ. නමුත් භාවනා කරන්න කරන්න කරන්න කරන්න මේ ලැබෙන ලැබෙන ಗುಣ අන්තක්කෝකගේ පළඳ ගන්න නැතුව නියතමානි වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් තේිනවා පරියන්කේ ඉඳගෙන භාවනා කරාට දෘෂ්ටිය වැරදිනම් ඉතින්ම තමයි කරකොල භාවනාව ගේන්නේ. ඒ නිසා මේ දෘෂ්ටි අලුත් වෙන්න නම් අඩු ගානේ කියනවා මේ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානයේ පිළිබඳව අනිච්ච සංඥාව ඇති කරන්නේ කියලා. මේ ඉදිරියෙන් තියාගත්ත රූපේ භාවනාවට ගත්ත අරමුණු ඕනම දෙයක් වෙන්න පුළුවන් සතිය කඩා ගන්න එපා. අරක හොඳයි මේක නරකයි කියලා තේරුවොත් අපි සතිය පාවා දීලා පශ්චාත්තාපකම් ඇති කරනවා. රූපේ පිළිබඳව ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් යනකොට යාට තේරෙනකොට වේදනාව එනවා. මේ හොඳ වේදනාව නරක වේදනාව කියලා දුක්ඛ වේදනාව අදුක්ඛ සුඛ වේදනාව කියලා සැලෙන්නේ නැතුව පුළුවන් තරම් වේදනාව විශ්ේ භවනා පරියන්ක කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් යාට තේරෙන පටන් අර ගන්නවා ඒ වේදනාව වෙනස් වෙනවා අන්තිම චපලයි. ඕනම දුක් වේදනාවක් සැප වේදනාවක් වෙන්න පුළුවන් ඕනම සැප වේදනාවක් දුක් වේදනාවක් වෙන්න පුළුවන් දවුරුත් එහෙම කියන පිළිගන්නේ නැහැ නමුත් කියනවා මවක් කුලකාන්තාවක් ප්‍රසූත වේදනාව ලෝකයේ තියෙන අන්තිම දුක් වේදනාව නමුත් දරුවා හම්බුනාට පස්සේ ඒක සැපක් දරුවෙක් හම්බ වෙන්න බෑනේ ප්‍රසූත වේදනාවක් දරුවක් මම දරුවා ප්‍රසූත කරපුවානේ මාරාන්තික වේදනාවක්. අහලා විතරයි තියෙන්නේ මට තාම ළමයි කම්බෙලා නැහැ. මම කියන්නේ ණයට ගත් එකක්. හැබැයි ඉතින් මං හිතන්නේ ලබාලා හම් බබාලා හම්බෙච්ච කට්ටිය මං කියන එක බොරු කියන එකක් නෑ. ඒකෙදි අපි කෝ කෙඳිරි ගන්නවා. කෙඳිරි ගෑවෙනවා. නමුත් ඊගාටත් බබෙක් හම් වෙනවා ඒ හැරයක්. ඉතින් අර කොච්චර අමාරු නම් ඊගාට බබෙක් හම් වෙන්න බෑනේ. කෝටි දෙන විතරලු එක සැරයක් වැදුවට පස්සේ ආයේ කොටියකට පලා තෙන්න දෙන්නේ නැතිලු අල්ලපු කන්ද අල්ලපු කන්ද හිටියත් පැරලා කනවා. ඒකිට තේරෙනවා අනිච්ච සංඥාව. අපේ අම්මන්ඩලට තේරෙන්නේ නැහැ. අපේ අම්මන්ඩලට තේරෙන්නේ දරුවන් කොච්චර වැදුවත් අතෘප්ති කරගතියක් තියෙනවා කියලා මේ රාහුල හඳුරෝ කවියේ ලියලා තියෙනවා. ඉතින් ඒ දුක සැපක් වෙන නිසා අපි නැවත නැවත ළමයි හම්බෙන්නේ. අපිට ඒක මාතෘත්වයේ සඳහා මේක විඳිනවා. අපි ඒක නම්බුවට ගන්නවා. නමුත් මේ භාවනා කරනකොට මඳුරියෙක් ආපුවාම බුද්ධ අම්මේ එන රණ්ඩු. මේ ඇහැකේ විනිය පොඩ්ඩක් අහන්න පටන් ගත්තොත් අම්මා එහෙම කොහොමද ස්වාමීන් වහන්සේ ඇයි ස්වාමීන් වහන්සේ මේ බපාල වාගේ හරියට කවදාකවත් දුකක් විඳලා නැති කට්ටිය වගේ මම මේ කාන්තාවක්සයට ඉඳලා නිදර්ශන කිව්වට කිරිවි පක්ෂයේ කාන්තාවට වැඩිය කොන්ද බණ නැහැ වේදනාව කියන්නේ මේ වගේ වෙනස් වෙන සුළු එකක් කියලා දන්නවනම් පැමිණි දුක් පැනිරහ කියන දවසේ එනකොට තමයි සිංහලෙක් වෙන්නේ කියලා හිතාගන්න. ඊට පස්සේ සංඥා ස්කන්ධේ තන්නේ ක්‍රම මිරිඟුවක් තියෙන. ඕනම දෙයක් ඕනම දෙයක් විදිහට පෙන්ලා දෙන්න පුළුවන්. මැජික්. ඒ සංස්කාර ස්කන්ධේ මේ මම ඉල්ලලා ගත්ත දේ තව ටිකකින් මට එපා වෙනවා. මේ දැන් එපා කරපොදී තව ටිකකින් මට ඕන වෙනවා. මොනවා සංස්කරණය කරත් ප්‍රතිඵලේ නොකොට වෙන දෙයක්. විඥානස්කන්ධ ගැන කතා කරන දෙයක් නේ. එනිසා මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් දේ බව තේරුම් ගන්න නම් අදුම ගානේ රූපේ පිළිබඳව සම්මාදිටිය ඇති වෙනවා කියලා කියන්නේ මේ අපි ඉදිරියට යන කර්මස්ථානයේ ඕනම දෙයක් වෙන්න පුළුවන් සත්‍ය කඩා ගන්න එපා. භාවනා කරනකොට ඕනම දෙයක් පේන්න පුළුවන් මුඛකටවත් නතර වෙන්න එපා. ආන ඒක කරගෙන ගියා නම් අපිට තේරෙනවා අපි මෙතෙක්කල් භාවනාව කියලා තාඨමැව්වට කොච්චරක් මේ මිච්ඡාදිට්ඨි පැත්තට ගියේ නැත්නම් ප්‍රඥාවේ අඩු සම්මෝහගතිය තියෙනවද කියලා දැනගත්තොත් මේක යම් වෙලාවක අපි හිතන්න අනුගන්නේ කම්මසකතා සම්මාදිට්ඨිය ඇති වෙලා කම්ම සම්මෝහේ දුරුුණයි කියලා දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න උත්සාහ කරන බෑන මොන જાතින් කිව්වත් අහන්නේ. ලෝකේ ඉන්න වැඩි හරියක් කර්ම පිළිගන්නේ. යාට කිව්වොත් මේ කළ කළ දේ ඵලඵල දේ පිළිගන්නේ කැමති නෑ. සමත සම්මාදිට්ඨිය කියලා එකක් වෙනවා කිව්වොත් එම දැන් ගෙදර ගිහිලා කාට හරි කියන්න බෑනේ. කවුරක් අපිට පිළිගන්න කැමති නෑ. විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ තමන්ගේ ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න ඕන කියන එක දැනගත්තට පස්සේ කියලා දෙන්න බෑනේ. කවුරුත් පිළිගන්න කැමති නැහැ. මේ නිසා අත්‍යන ලෝකයේ තියෙන මේ අවිද්‍යා ප්‍රදේශය. අපි මේ ගත කරන රණ්ඩුවේ නම් ඒක තේරෙන්නේ නැහැ. පැත්ත කරලා බලනකොට බුදු කෙනෙක් කොහොම දකින්නද කියලා හිතන්න. එල කොච්චර අනුකම්පාවක් ඇති වෙන්නේ නැති වේද කියලා හිතන මනුස්සයා කරේ අනේ කවදද මේ මිනිසුන්ට මේක Tamanට නම් කොහොමරක්වත් වැටෙන්නේ මේ ශාසනයක් තියෙනයි මනුස්සාත්ම භාවයක් ලැබිච්චලයි ක්ෂණ සම්පත්තිය තියෙනයි සත්පුරුෂයෝ ඉන්න වෙලාවේ සද්ධර්මයේ තියෙන වෙලාවේ පැවිද්ද තියෙනයි මේකට පොඩ්ඩක් වෙලා ගනින් කියලා කිව්වහම පිළිගන්න කැමති නැහැ. පින් කරන්න නම් කැමති. මේ වෙලාවෙත් හිටියානම් ගෙදර කී දෙනෙක් මෙතන බෝධි පූජා තියතියි ඉඳීද කියන්න බෑ මේ වෙලාව වෙනකොට. ඒකයි ලොකු පිං මොකද වෙනමම account එක දා ගන්නවා මෙච්චර මෙච්චර පිං කර කර ගන්නවා කියන. ඒ හැම වෙලාවකම තණ්හාමාන චිත්ත මේක දිගේ එන්න තියනවා නේද? මේ භාවනා කරන්න ඇවිල්ලා එක චිත්තක්ෂණයක කයේ හිත පිහිටියොත් අර මුළු සංසාරේ පුරා කරලා සීලු කුසල් වලට වැඩිය මේක ලොකුයි කියලා කිව්වට කවුද පිළිගන්නේ? මුළු සංසාරේ පුරා කරන ලද සියලු කුසල් වලට වැඩිය වටිනවා එක තැනක වාටිලා මම ඉන්න තැන ඉන්න බව දන්නේ. ඒකද කියනවා සම්මාදිට්ඨිය කියලා. විඳලා නැතුවත් නෙවෙයි පිළිගන්න අකමැතිකම බලන්න. මේක තමයි අවිජ්ජාෝගෙහි කියලා කියන්නේ. ඒ නිසා අපි හෙට වෙලා ගනිමු. අවිජ්ජාෝගෙහි කියන්නේ මොකක්ද කියලා දැනගන්න මං හිතන්නේ මේ කියපු පමණින් මේ මේ දිට්ඨියෝගේ පිළිබඳ අපි විසරතාවයටපත් උනායි කියන නමුත් මම හිතනවා පොඩ්ඩක් හරි නැවත තමන් මෙතෙක් කල් තියාගෙන ඉපුව අගයන් ආඩම්බරයන් නැවත සලකා බලන්න තරමට කාට හරි කුසල ඡන්දයක් පහළ වුණා නම් ඒකයි මම අපේක්ෂා කරන්නේ නිසා සියලු දිනාට මෙතෙක් මේ කරගෙන ගිය භාවනා අත්දැකීම් බණ ඇසීම් මූල ධර්ම දැනුම් මතින් සම්පූර්ණ අලුත් වෙලා ආධුනිකෙක් වාගේ එන ඕනම දෙයකට මුහුණ දීගෙන යන්න තරම් මේ තමන්ගේම අත්දැකීම් ටික තමන්ගේම අත්වැරදි ටික උදව්පකාර වීම හරහා මේ දිට්ඨි ඕගෙන් අයින් වෙලා සම්මෝහය දුරු කරගෙන සම්මාදිට්ඨිය පහළ වීම නැත්නම් ඍජු වීම දිට්ඨිජු කම්ම කියලා කියන මේකට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා